හොඳයි තෙරුවන් සරණයි හැමදෙනාටම හැමදෙනාම අපි තම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදී සති ඉරිදා දිනයන්නේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට දීඝනිකායේ සූත්‍ර දේශනාවන් සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් අද දවසේදී මේ සූත්‍ර දේශනාවේ කොසුලි සතිය පටන්ගත් සූත්‍ර දේශනාව තවදුරටත් අපි පැහැදිලි කර දීම සඳහා මම ඉතම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට අතිශයින්ම කෘතඥතා පූර්වකව ගෞරවයෙන් নমස්කාර කරමු වන්දනා කරමු ප්‍රණිපාත කරමු මේ දවස්වල අප සාකච්ඡා කරන්නේ දීඝනිකායේ සීලඛණ්ඩ වර්ගයේ පොට්ටපාද සූත්‍රය මේ ධර්ම සාකච්ඡා ධර්මකාරණා ඉගෙනීමත් එක්කම ටිකක් කරුණු එකතු කරනවාට වඩා අපි අස්සේම හාරලා බැලීමක් කරන්න වෙනවා. ඒ වචන පාවිච්චි කරන්න තේරුම් ගන්න. ඒවා ධර්ම වචන මාහෙල බසින් තේරුම් කරන්න උත්සාහ ගන්න. පංච උපාදානස්කන්ධය බලා ගන්නට. ඒක හොඳම දෙයක් මේ සූත්‍රයේදී පොට්ටපාද සූත්‍රයේදී අපි සංඥාවල්ගෙන් ඉගෙන ගන්නවා. හේතු සහිතව සංඥා ඇති වෙන්න ඇති නැත්තම් සංඥාවල් වෙනස් කරගන්න පුළුවන් පුරුදු කළාම කියන එක. සංඥාව හොයාගන්න ඕන. අර අප ඉගෙන ගත්ත පටකද අධිවචන සම්පස්සේ පටික සම්පස්සේ කියලා දෙකක් අලුත් අලුතෙන් කියන්නේ මේ මේ ධර්ම සාකච්ඡාවට කලින් සම්බන්ධ නොවෙච්ච පිටසක් ඉන්නවා නම් ඒවා ගැන අපි පස්සේ ආයි කතා කරමු. අපි හිතමු මෙහෙම මේ සංඥාවයි වේදනාවල් එකට යන්නේ වින්දනයත් එක්ක. අපි හිතමු මට නොපෙනෙන තැනක අපි හිතමු බෙල්ලේ පිටිපස්සේ කුරුලෑවක්. කුරුලෑ කියන්නේ ඒවට මොකක් හරි පුංචි gediyak කුරුලෑවක් වෙන්න ඇති කියන එක. ඒ ආවයි කියලා මට පේන්නේ කැඩපතෙන් බලන්නත් බෑ. මට පේන්නේ නැහැ. නමුත් මට මට ඒක අත ගෑවෙනවා. බෙල්ලට ටිකක් පල්ලෙහා තියනවා කියලා හිතන්න. එතකොට මං අත යොමු කළා දකුණු අත වෙන්න පුළුවන් අත යොමු කරලා මං ඒ ওই කශේරුකාවට පහලින් තියෙන හරියේ ඒ මේ කුරුලෑවේ පිම්පල් එක මං හොයාගන්න. එතකොට මේක උදාහරණයක් විතරයි. එතකොට මට ඒක දැන් අනිත් හැමට වඩා ගොරෝසුවට බිබිලක්ක ඒ පිම්පල් එකේ ඒ කුරුලෑව ඒ gediye දැනෙනවා. ඒ දැනෙන්ට ඒක තමා කුරුලෑව කියලා දැනෙන්ට මට වින්දනයක් තියෙන්න ඕන සංඥාවක් තියෙන්න ඕන. වින්දනයත් එක්කම සංඥාවත් එක්කම දෙක එකට එනවා. ඒ විඥානත් එක්ක ඊට පස්සේ ආ. යම් වේදේති තං සංජානාති. ඊට පස්සේ ඒකට නමක් දානවා කුරුලෑව, gediye පිටේ තියෙන එක බෙල්ලේ යට තියෙන කියලා ඒ වචනෙන. යම් විතක්කේති තම්පපංචේති ඊට පස්සේ ඒක දන්නේ නැහැ මොකද්ද කියලා වෙන කෙනෙකුට කියලා බල්ලා හරි හොයාගන්න මොකද්ද මේක කියලා. හුඟක් රිදෙනවා නම් මට සංඥාව ඇති වෙනවා මේක ලොකු දෙයක් කියලා. ඒ වේදනාවන තමයි ඒක වෙන්නේ. ඊට සමානයි කාම සංඥාවක් කාම වින්දනයක් එනකොට. ඊට සමානමයි ද්වේෂ සංඥාවක්, ද්වේෂ වින්දනයක් එනකොටත් ඊට සමානමයි. ඒතකොට අර නිරන්තර මූල කර්මස්ථානයක් අපිට තියෙනවා නම් ආනාපාන සති වගේ එකක් නම් කරන්නේ සිතට සිත කාගේ සිතට එනවනේ අපි විශේෂ පුජ්‍යලෝ වෙන්න නෙවෙයි මේ ධර්ම සාකච්ඡාව අහන්නේ. අපවගෙන හොයලා අවිශේෂත්වයට පත් වෙන්නට හොයන්න. මේ දැන් විශේෂ පුජ්‍යලෙක් හැටියට තමයි අපි ඉන්නේ. ධර්මය දන්නවා, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් කියලා සිංහලේ බෞද්ධයෙක් හොඳ කෙනෙක් පන්සල් රකින්නවා, ভেජිටේරියන් පන්සල් යනවා, සිල් ගන්නවා, පාලි දන්නවා වගේ අපිට විශේෂයි අපිට හැම පැත්තෙම අනිත් අයට වඩා අපි විශේෂ පුජ්‍යලෝ කියලා හිතාගෙන ඉන්නවා. ඒ විශේෂත්වය අඩු කරගන්නයි ධර්ම සාකච්ඡා. එතකොට අපි හිතමු අපි එහෙම භාවනා කරනකොට අපිට කාම විතක්කයක් එනවා. පරණ දෙයක් හරි මතක් වෙලා අනාගතයේ දෙයක් හරි මතක් වෙලා තත් වර්තමානයේ තුල ඒව ඇති වෙන්නේ අතීත සංඥා වර්තමානයේ තුලින් ඉස්සරහට දැම්මම තමයි ඒක වෙන්නේ. දේශ සංඥා එනකොට එත ඒක පටිග පටිග සම්පස්සයකුත් අජවචන සම්පස්සයකුත් තියෙනවා. ඒකට නමක් දෙන්න පුළුවන් ඒක තේරෙන්නත් පටන් මේක තමයි නාම රූප දෙක. ඔන්න ඔය සංඥා කියන ඒවා දැන් අපි අහුවෙලා ඉන්න සංඥා ටිකක් තියෙනවානේ. ඒ සංඥා තියෙන්න ඕන කියලා කතාවක් නැහැ. අපිට පුළුවන් ඒවා පහු කරගෙන යන්න ඒක තමයි ඩිංගි ඩිංගි බුදුහාඳුරු ඊට වඩා ගැඹුරු දෙයක් කියන්න හදාන්නේ. නමුත් අපි පොට්ටපාද සූත්‍රයේදී ඒ පොට්ටපාද වාසනාවන්ත මිනිසයා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන ප්‍රශ්න රාශියම අපි හොයලා බලන්න. එතකොට අපි ඉගෙන ගත්ත ගී සති පොට්ටපාද සූත්‍රෙත් මුගක් අහලා තියෙන එක බුදුරජාණන් වහන්සේ සාවත්ති නගරයේ අර ලස්සන ආශ්‍රමයේ ආරාමයේ වැඩ ඉන්න කාලේ ජේතවන විහාරයේ අනාථපිණ්ඩික සිටුමා හදපු උයනේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට තාටියක් වෙලා තියෙනවා කියලා පොට්ටපාද ඇත්තගේ අධ්‍යාපන නිකේතනයේට ගියා. පරිබ්‍රාජකෝ කියන්නේ සත්‍ය අවබෝධය ඕන ඇත්තු. පරිබ්‍රාජක කියන්නේ සත්‍ය අවබෝධය ඕන ඇත්තු. උපතිස්ස පරිබ්‍රාජක වුණේ කෝලිත පරිබ්‍රාජක වුණේ ඒ වගේ පොට්ටපාද පරිබ්‍රාජක. ඒ ඒ උතුම් මිනිසා හමු වෙන බුදුහාමුදුරු එයා උතුම් නිසානේ යන්නෙත් එතන එයාට හදාගන්න පුළුවන් නිසානේ පුරුෂ ධම්ම සාර්ථී නිසා යන්නේ තෙන්ට. උන්වහන්සේ තෙන්ට ගිහිල්ලා ඒ අපේ කතන්දරේ දාන ඒත් එක්ක සාකච්ඡා කරාම යා බුදුහන්ට ආදරේ අනික් කට්ටිය නම් උන්වහන්සේට ආදරේ නැහැ. ඔන්න ඔය අතීත කතා කියලා මෙහෙම සම්මන්ත්‍රණයකදී මේ සංඥාවල් ගැන කතා කරා අபிසඤ්ඤා නිරෝධය කියන්නේ සංඥාවේ ගැඹුරුම නිරෝධයක් තියෙනවා කියලා. සංඥාව අපිට තේරෙන හෙළ බසින් කිව්වොත් සංඥාව අතුරුදහන් කරන්නට පුළුවන්. සංඥාව අතුරුදහන් කරන්න පුළුවන් මකලා දාන්න පුළුවන් වෙන සංඥාවක් ගත්තාම ඊට වඩා ගැඹුරු දෙයක් ගත්තා. ඒක තමයි බුදුහන්තන් කියලා දීදී එන්නේ දැන් අපේ අර ඥාන தත්වෙට එනකන් කතා කරා ටිකක් එහාට. එතකොට මෙතෙන්දි මතක් කරගන්න ඕන වචනයක් ධර්මයේ ගැන හුඟක් වෙනස් කරන්නත් ඕන අපි කවුරුත් මේක ඉගෙන ගන්නවා ඒ විභංගය කියලා තියෙන ඔය අභිධම්ම කාණ්ඩවල පොත ඒ විභංගයේ තියෙන හොඳ කතාවක් කියලා අරූප ධාතු කියලා අරූප ධාතු දන්නවද? රූප தත්ත්වය පහු කරගෙන ධාන රූප එක්ක වැඩ කරන ඒවානේ. මනෝ රූපයක් නැත්තම් පඨවි ආපෝ තේජොත් එක්කන රූපයක් තියෙනවා. දැන් මේක පොතෙන් හොයන්නේ නැතුව සංඥා රූප හිතේ ඇති වෙන හැටි ඔළුව ඇතුලේ ඇති වෙන හැටි මතක තියාගන්න. ඒතෝ ඔය ධම්මහද විභංගේ තියෙනවා තත්ත කතමෝ අරූප ධාතුයා ඒකෝ පස්සෝ මේ අරූප ධාතු ද අපි වචන ඉගෙන ගත්ත අරූප ධාතු කියන්නේ රූප බව පහු කරගෙන ගියාම මතුවෙන සත්ත්වය එතන තියෙන එක පස්සෙයි දැන් පස්ස දන්නවනේ අපි හුඟා ස්පර්ශය කියන එක අපි දන්නවා කක්කු සම්පස්ස ඊට පස්සේ රූප සෝත සම්පස්සේ කියන්නේ ශබ්දත් එක්ක එනේවා. ගාන සම්පස්ස ගන්ධ ඔය ඔළුව උඩ තියෙන්නේ ඉන්ද්‍රියන් ටිකක් ඒවත් එක්ක එන જાති. හැම ඊට පස්සේ පොට්ටබ්බ. මනෝ කියන එකට අරූප ධාතුවට එක පස්සෙයි තියෙනකොට රූපත්වයේ පහු කරගෙන ගිහිලා. ඒක හොඳට තේරුම් ගන්නවා අපි. හොඳට තේරුම් ගන්නවා. එතෙන්දි කියන කතමෝ ඒකෝපස්සෝ අරූප ධාතුව. මනෝ විඥාන ධාතු සම්පස්සු. අන්න එතෙන්දී නම් රූපත්වය ෆ්‍රෝසන් වෙලා. හැබැයි මතක තියාගන්න ඕන. අර ෆ්‍රීඩ් ෆ්‍රීඩම් පොතේදී අර බෞද්ධ නොවූ කාන්තාවක් සත්‍යාබෝධය සඳහා ගියේ කතාව අපි දන්නවා. ඒකේ සිංහල පරිවර්තනයක් තියෙනවා මං හිතුවේ ඒත් තුලන්. ඒ කිසිම එලබසින් පරිවර්තන මා දන්න. එයා ඒක තමන්ගේ කාර් එක ගරාජ් එකට දීලා ඒ ගරාජ් එකේ ඉන්න ඒ මෙෂින් ඉක්ුන්න හේක හදනකල් ධාන වඩලා තියෙනවා. එහෙනම් මේක බත් ද පර්යංකයකට පద్මාසනයකට වැලි මළුවකට බෝගහක් යටට බුදු පිළිමයක් ඉස්සරහට රූප අරූප ධාතු රූප ධාතු යොමු කරන්න අවශ්‍ය නැ ඥාන ආයතන ටික. ඒ පසුගිය සතියේ කතාවට කිට්ටු කියලා හොඳද? දැන් අපි පොට්ටපාද සූත්‍රයේ ඔය පසුබිමත් එක්ක පොට්ටපාද සූත්‍රය ඊළඟ ටිකට යමු. පුණජ පරම් පුට්ටපාද ද පුට්ටපාද ඇත්තට ආයත් බුදුහාම කියන පුට්ටපාදේ විතරක් නෙවෙයි බිකු සබ්බසෝ රූප සංඥානං සමතික්කම මේ රූප සංඥාවල් දැන් හිතන්න ඕන අපිට සංඥාවක් ඇති වුණු සාමාන්‍ය ධාන තත්ත්වේ උනා ධාන තත්ත්වෙ මෙහා තත්ත්ව උනා සංඥාවක් ඇති වුණොත් රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්මත් වෙන රූපත් අසුරු කරගෙනමයි සංඥාවක් එක්ක. එතකොට ඒක පහු කරගෙන යනවා දැන් මෙතකොට. දැන් බුදුහාඳු පොට්ටපාදට කියන හදන සික්ඛාය ඒකා සංඥා නිරුද්ධන්ති. මේ පුරුදු කළාම සමහර සංඥා නිරුද්ධ වෙනවා වෙන සංඥාවක් එනවා. රූප සංඥානං සමතික්ඛමා පටිග සංඥානං අත්හංගම අර ගිහිල්ලා හැප්පෙන්න සංඥාවල් නැහැ මේකම් රූප සත්ව වෙනකොට ඔක්කොම නිකම් සබම්පෙන බෝලේ පිපුරුණා වගේ අවකාශයට ගිහිල්ලා පටිග සංඥා අත්හංගම කියන්නේ ඒකයි ඒ පටිග සංඥාව කියලා එතෙන් පටිග සංඥාව කියන්නේ ඉංග්‍රීසි භාෂෙන් කියන රෙසිස්ටන්ස් එකක් නැති වෙලා යන හැටි ගැටෙන්න ගෑවෙන්න දෙයක් නැහැ රූප නැහැ. නානත්ත් සංඥානං අමනසිකාරා. මනසට වැටෙන්නේ නැහැ අමනසිකාර කියයි. සිහිපත් කරන්නේ නැහැ කියන වචෙන් කියන්නේ මනසට වැටෙන්නේ නැහැ එක එක වර්ගයේ මතක් වීම. මතක් වීම මනසට රින්ගෙන්නේ නැහැ. මනසට ඇතුළු වෙන්නේ නැහැ. ඒක තමයි නානත්ත් සංඥානං අමනසිකාරා කියන්නේ. එයාට එන සංඥාව මොකද්ද? අනන්තෝ ආකාශෝති. මේ මනස තුලම පවතින අවකාශාත්මක බව ශූන්‍ය භව ඒ කියන්නේ නොකිසිවක් භව හිස් භව කියන්නේ නරක දෙයක් නෙවෙයි මේ ශූන්‍ය භාවය ස්පේෂස් ගතිය පෙරෙන්න පැතිරෙන්න පුළුවන් ගතියට මනෝ කියන එක ඇතුළු වෙනවා. ඒ කියන්නේ මතක් වෙන්න දැන් මෙච්චර කල් මතක් වෙච්ච ලීක්ස් අල බතල ෆ්‍රිජ් සපත්තු සෙරෙප්පු ඇඳුම් පැළඳුම් සල්ලි ගෙවල් දොරවල් දරුවා බිරිඳ ස්වාම පුරුෂයා රට පත්තර රේඩියෝස් බුදු පිළිම ඒවා මොකුත් නෙවෙයි දැන් එන්නේ ඒවා ඔක්කොම විසිරලා විසිරලා ගිහිල්ලා මෙන සංඥා කිසිවක් නැහැ. හරියට වලාකුලකින් වලාකුලෙන් පවතොර වෙච්ච අවකාශයක් වගේ. මනස තුලට එනවායි. මනස තුලට එනවනේ මනස ඒකට වැටෙනවා සංඥා විරහිත වෙලා. ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති එයා ආකාශ අනන්ත අවකාශෝති අවකාශාත්මක භවයට සීමා රහිත අවකාශාත්මක බවක් Taman තුලම අත්දකිනවා එක් තම ආකාසානං චාතනං උපසම්පජ්ජ විහෙරති ඊට පස්සේ බුදුහාඳුරෝ පොට්ටපාදට කියනවා මේක ගැඹුරු දේවල් නමුත් අපට තේරුම් ගන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවෙ ඉන්න අහන හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් අව탁සේරු කරන්න එපා අනේ මට බෑ පාලි තේරෙන්නේ නැහැ කියලා. තත්ත්‍යා පුරිමා රූප සංඥා සානිරුද්ධති. මේ රූපත් එක්ක මිශ්‍ර වෙච්ච වෙච්ච මතක තියෙනවා නම් මතක් විලි තියෙනවා නම් සංඥා තියෙනවා නම් ඒවා අතුරුදහන් වෙලා යනවා. නිරුද්ධති කියන්නේ නිරෝධ වෙනවා කිව්වේ ඒක අතුරුදහන් වෙලා යනවා. ආයේ ඒවා එන්නේ නැහැ එතෙන්දි. ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥාව. තස්මින් සමේ හෝති. සුඛ නෙවෙයි සුකුම දැන් මේ අරූපාවචර ධාන කියලා අප ඉගෙන ගත්තට දහම් පාසලේදී පන්තියේදී පොතේදී දේශනාවේදී අපි ඉගෙන ගනු මේ පැය භාගින් පස්සේ කමත කරන්ට නමුත් ඉගෙන ගන්න මේකට ඇතුළට යන්න ඕනේ හින්දා ඒකට කියන්නේ ආයතන තත්වයක් කියලා දැන් ඇහැ කියන කායතනයක් වැඩ කරන්න පුළුවන් දේ තත්වයක් වගේ අනන්තාවකාශය ආකාසානංචතනය. ඒ හතරටම කියන්නේ ආකාසානංචායතන දර ඥාන කියලා කිවි අර හතර වෙනි එක චතුත්ථ ඥාන දක්වා පඨම ඥාන, ဒုတိ ය ඥාන, තත්ත්‍ය ඥාන, චතුත්ථ ඥාන. මේ මානසික ක්‍රමික වර්ධ ඒ වචන හොඳ නැහැ කොහොමදවත් මනස එක එක જાති හලහලා ගියාම මනස නිදහස් වෙන ලෞකිකත්වයෙන් ලෞත්‍රා බවට යනවාමන් නෙවෙයි නමුත් ගුරුසු පැති වලින් අයින් වෙනවා. නමුත් මේවට කියන්නේ අරූප ඥාන කියලා අපි වචනේ පාවිච්චි කරලා එතන ජායි தත්ත්වයට වඩා අනන්ත ආයතන தත්ත්වයක් තියෙනවා. එතෙන් දිහාට දෙන්නේ ආකාසානං ඡායතන සුකුම සත්‍ය සංඥා. සූක්ෂමයි හොයාගන්න බැරි තරම් නමුත් ඒක තියෙන தত্ত্বයක් සත්‍ය සංඥාවක්. ඒවම් පිසික්ඛා ඒකා සංඥා uppajjati සික්ඛා ඒකා සංඥා නිරුද්ධති. මෙන්න මේ විදිහටත් පුට්ටපාදය පුරුදු කළාම පුරුදු කරගෙන ගියාම අපි බුද්ධ වචනේ පිළිගන්නවා නම් මතක තියෙන්න ඕන ඔන්න අපි දැන් අභිමානයක් ඇති කරගන්න ඕන. සංසාරයේදී අත්වාදයෙන් තොරව සංසාරයේදී මේ භූත භාවයත් එක්ක යන මේ සත්වයා ඕනෑ තරම් ওই தත්ත්වයන් ලබලා තියෙනවා. සුද්ධවාසයන් හැරුණකොට ආකාසානං ඡායතන දැම් මොනවද කියලා නොතේරුණාට විඥාන ස්රෝතය සම්බන්ධ වෙච්ච තැන් ඒවා. අත්වාදයට යන්න එපා. නිසා ඒවට පොඩ්ඩක් තට්ටු කරලා බලන්න විතරයි තියෙන්නේ අප කාටත් කතා කරන්නටත් එක්කමයි මේ කියන්නේ. ඒවම්පි සික්ඛා ඒකා සංඥා උපජ්ජති. පුරුදු පුහුණු කරාම සමහර සංඥා මතුවෙලා එනවා. මේ උපජ්ජති කියන්නේ ඉපදෙනවා කියන එකට මං කිය මතුවෙලා එනවා. මේ අපිට තේරුම් ගන්න. ඒ නිසා මේ ධර්ම වචන නෙවෙයි කියලා බැහැර කරන්නට එපා. සික්ඛා ඒකා සංඥා නිරුද්ධති පුරුදු පුහුණු කිරීම නිසා සමහර සංඥාවල් අතුරුදහන් වෙන්න පටන් ගන්න ඔය මනු වලින් ඔය ඔළුවෙන් අයම්පි සික්ඛා මේකත් පුරුදු කිරීමක් භගවාවෝත භාග්‍යතුන් වහන්සේ කිව්වා. ඊට පස්සේ පුනිත පරම්පොට්ටපාද බික්කු සබ්බසෝ ආකාසානං ඡායතන සමතිකේ. ඒ අනන්ත අවකාශාත්මක බව කියලා යට සංඥාවක් තියෙනවා නම් ඒකත් හීන් සීරුවේ අමතක කළා අමතක කියන වචන හොඳ නැහැ පහු කරගෙන යනවා. මේ අනන්තාව කාශය කියන එක දැනෙන තත්ත්වයක් තියෙනවා ඒක විඥානයක්. ඒසයි විඥානං ඡායතනෙට යාගිහිත් එයාගේ කියලා අපිට කියන්න වෙනවා. එයාගේ දැන් මේ උපාදාය රූපත් එක්ක ආපු භූත භාවයේ සත්ව භාවයේ නිසා ඒක හීන් සීර්වේ සේන් දෙනවා විඥානං ඡායතනෙට. එතන වැඩ කරන්න පටන් ගන්න විඥානයත් එක්ක. මේක අවකාශාත්මක බව වලාකුළු හිතිවිලි වලාකුළු මතක වලාකුළු අද සිතිවිලි දනවනේ රාග සිතිවිලි දේශ සිතිවිලි ඔක්කොම දැන් අතුරු දහන් වල ඒවා ටිකක් ඇත්තෙම නමුත් මතක් ආවා නමුත් දැන් ඒවා මෙයා මතක් වෙන අර කලින් කියපු ගොරෝසු පටිහෙරේප්පු ඇඳුම් පැළඳුම් පුවක් පොස්ටෙල් පොල් මඤ්ඤොක බතල ෆ්‍රිජ් එකේ පිඟන් කෝප් ඇඳි ගැරුප්පු ශ්‍රී ලංකා බුද්ධ රූප භෝගස් ඒවා නැන් කොහොමදවත් නේ ඔක්කොම මැකිලා ගිහිලි රේස් වල ගිහිල්ලා මොකුත් නැහැ ඒවට දන්තාරවල් චෛත්‍යවල් බුදු පිළිමෙල් මල් වට්ටි හඳුන් කෝරු ඒව නැහැ දැන්. ඒ හැම දෙයක්ම විඥානය කියන ස්ක්‍රීන් එකේ මතුවලා වික්‍රියා දන්නවා. දැන් රූපේ අපි ඉගෙන ගන්නේ රූප වාහිනී කියලා එකක් තියෙන නැත්නම් කම්පියුටර් කියලා එකක් තියෙන. ඒකේ තියෙන ස්ක්‍රීන් එකක් මොනිටර් එකක් රූපහානි ස්ක්‍රීන් එකක් තියෙනවානේ. ඒක ඇතුලේ ජල ගැල්මක් පෙන්වුවා කියලා ඒ ස්ක්‍රීන් එක තෙමින්නේ නැහැ. ගිනි කන්දක් පිපුරාම ස්ක්‍රීන් එකට මුකුත් වෙන්නේ නැහැ. නමුත් ස්ක්‍රීන් එක නිසා තමයි Tamanට ඒක තේරෙන්නේ. රූප අනිත්‍යයි මම මොනවා හරි කික් කරා කියලා ඒ ඒකත් එක්ක ඒක ඒක සම්බන්ධ නැහැ මෙතෙන්ට. ඒ වගේ විඥාණය සීන් එකක් වගේ පවතිනවා ඒක අර කිසිදු සංඥාවකට අහු වෙලා නැහැ අනන්තවත් බවක්මයි පේන්නේ විඥානෙ. ඒක තමයි විඥානං චාතන කියන අනන්තෝ විඥාන. උනච පරම් පුට්ඨපාද පුට්ඨපාදේ විතරක් නෙවෙයි ඒ සත්‍යාබෝධයේ සඳහා යන එක්කෙනා සබ්බසෝ ආකාසානං ඡායතන සමතික්ම මුළු මැනින්ම අනන්තාවකාශාත්මක බවත් පහු කරගෙන පහු කරගෙන පහු කරගෙන ගිහිල්ලා හලලා දාලා හලලා දාලා හලලා දාලා මකලා දාලා මකලා දාලා මකලා දාලා විඥානං ඡායත් අනන්තං විඥානං මේ විඥානත්වය විඥානය කියලා ගුලි වෙච්ච මොකුත් නැහැ ඕක ඇතුලේ දැනෙන ගතියක් තියෙන්නේ මේ මම ඉන්නවා කියලා මට දැනෙන්නේ අහවලා කියලා දිට්ඨියෙන් තොර වුණත් ඒක හිතා ගන්න පුළුවන් මේ අහවලා කියලා කෙනෙක් ඉන්නේ චිත්‍ර රූපයක් තියෙන්නේ self image කියලා කියන්නේ එහෙම එකක් තියෙනවනේ මං අහවලා කියලා. ඒ අහවලා බව හේතු වෙන විඥානයත් එක්ක. ඒකෙත් දැන් උදව් කරගන්නේ මතක සංඥා තමයි. වේදනා. නමුත් ඒක හේතු වෙලා තියෙන විඥානත්වයට. දැනෙන ගතියක් තියෙන අපිට. දැනෙන කියන්නේ knowledge නෙවෙයි මේ දැනෙන ගතියක් තියෙනවා. අත්දකින්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ අත්දකින්න පුළුවන් ගතිය හෙළ නෙවෙයි, බොදු නෙවෙයි, ස්ත්‍රී නෙවෙයි, පුරුෂ නෙවෙයි, මුකුත් නෙවෙයි. ඒක කිසිම සම්බන්ධයක් නැහැ මගේ හිත හරහා යන සිතිවිලි වලට. ඒ විඥාන අනන්තං විඥානන්ති විඥානතරං උපසම්පද්දි විහෙස් මේ විඥානත්වයේ සවිඥානික වෙන්න පුළුවන් බවට සීමාවල් නැ සීමා රහිත සවිඥානික බවක් තියෙන්නේ පැවැත්ම තුල කියලාට තේරෙනවා. අනිත් ඔක්කොම ගාවගච්ඡ જાති. ගෑනු බව, පිරිම බව, පැවිදි බව, නොපැවිදි බව, බුදුනු බව, නොබුදුනු බව, දොස්තර බව, නොදොස්තර බව, පුරුෂ ස්වාමියා බව, ස්ත්‍රී මම්මා බව, මා පීතු භාවයේ භික්ෂු භව නොභික්ෂු භව ඔක්කොම ගාවා ගත්ත જાති අර රූපයත් එක්ක විඥාන පත්‍යා නාම රූපං ආව නිසා රූපත් එක්ක ගත් ගාව ගත්ත જાති දැන් ඒ අවි අනන්ත විඥාණයෙන් කොට යට ධනිස් පොල් කටු 60 කෝටු ඒවා ඒවා පහු කරගෙන ගිහිල්ලා දැන් ඒවා විඥානයේ ගෑවිච්ච පොඩි පැචස් විතර අලවගත්ත බෑන්ඩේජ් පටි විතරයි ගත්ත බෝනික්කෝ වගේ જાති. විඥානයේ විසින් ගත්ත බෝනික්කෝ. එහෙම වුණාම එයාට තස්ස යා පුරිමා ආකාසානඤ්ඤාතන සුඛ ආකාසානං ඡායතන සුකුම සච්ච සංඥා සානිරුජ්ජති. එයාට තිබිච්ච කලින් තිබිච්ච අනන්තාවකාශයක් කියලා තිබිච්ච සුකුම සක් සත්‍ය සන සත්‍ය වශයෙන්ම පෙවෙත්තේ සූක්ෂම ඊටාම සියුම් ඒ සත්‍ය වශයෙන් පැවති සංඥාවක් තිබුණා නම් ඒකත් හිමීට අතුරුදහන්ලා ගිහිල්ලා සානිරුද්ධති විඥානං ඡායතන සුකුම සත්‍ය සංඥා තස්මින් සමිය හෝති ඒ වෙලාවට තියෙන්නේ අනන්ත විඥානයක් කියලා විඥානං ඡායතන ආයතන සුකුම සත්‍ය සංඥා ඒ වචන වැදගත් සුකුමයි සත්‍ය සංඥා කියලා කියන්නේ තියෙනවා ඒ වෙලාවට ඒ සංඥාව පවතිනවා. තස්මින් සමී හෝති. එයා එතකොට සංඤී වෙලා ඉන්නේ අර ධම්මහදේ විභංගයේ තිබිච්ච මතකයේ තියෙන මනෝ සම්පස්සේ විතරයි තියෙන්නේ ආට. ඒ විඥානං ඡායතන සුකුම සත්‍ය සංඤීව තස්මින් සමේ හෝති. එයා ඒ සංඤීත. ඒවම්පි පුට්ටපද මේ විදිහටත් ශික්ෂා පුරුදු කිරීම හින්දා පුරුදු කරපු නිසා ඒකා සංඥා උපජ්ජති ඒකා සංඥා නිරුජ්ජති සමහර සංඥාවල් ඉපදා උපද්දවා ගන්න පුළුවන් පුරුදු කරගන්න නිරුද්ධ කරගන්නත් පුළුවන් අයම්පි සික්ඛා මේකත් පුරුදු කිරීමක් භාවනාවක් භාවනා කියනකොට ඒක ආගමික කරලා එහෙම නෙවෙයි මේක සත්‍ය අවබෝධය සොයන ඇතුල් වෙනකොට තියෙන සිදුවීමක් ඒක. ඊළඟට පුට්ටපාදට කියන පුට්ටපාද සබ්බසෝ විඥානංචාතන සමතික්කම්. ඒ අනන්ත වූ විඥානත්ව බවක් එයා පහු කරගෙන යනවා. ඒකත් පහු කරගෙන යනවා. ඒක එතනින්නෙත් නෑ. මොකද විඥානයත් නාම රූප පදනම් කරගෙන තියෙන්නේ කියලා දන්නවා තථාගත ධර්මය අහලා තියෙනවා නම් නැත්නම් යට තේරුම්න්නේ ඒ වගේ නේ. ඒ වගේ නෝට්ස් ගන්න බෑ සතියෙන් යාට. එහෙම අර අසිත කාල දේවල උත්තරමයට වගේ. නත්ති කිංචීති. තියෙන්නේ නොකිසිවක් නේද කියලා පේනවා. මේ අනන්තාවකාශාත්මක බවත් අතුරුදහන් වෙලා දැන් විඥානි අනන්ත බවත් අතුරු අතුරුදහන් වුණාම යාට තියෙන්නේ සංඥාවේ එකම දෙයයි නොකිසිවක් පූර්ණ හිස් බවක් හිස් බව කියන්නේ පිරිච්ච බවක් හැබැයි සංඥාවල් හිස්සල ගිහිලා නැත්ති කිංචි කිසිවක් නැහැ නේද බලු බැලුවාම කියලා නැත්ති කිංචීති ආකින්චඤ්ඤායතන. ඒ කියන්නේ නොකිසිවක්. අනික් කිසිවක් නෑ. කිංච අඤ්ඤා. අනික් වෙන මොකුත් නෑ නේද වෙන දෙයක් හුදු කියලා හිස් බව මිසක් කියලා. තස්ස සාපුරිමා විඥානං චායතන සුක්කුම සත්‍ය සංඥා නිරුද්ධ කලින් තිබුණා විඥානං ඡාතනේ සුකුම සත්‍ය සංඥාමත් අතුරුදහන් වෙලා ගියා. එයාට එතෙන් දෙන්නේ ආකින් ඡාඥායතන සුකුම සත්‍ය සංඥා පමණයි. ඒ පුජ්‍යල භාවය තොර රැඳිලා තියෙන්නේ ආකින් ඡාඥායතන සුකුම සත්‍ය සංජීව තස්මින් සමීහෝති අද වචන ඔස්සේ හරි හිතලා බලන්න දිවගාලා බලන්න ආර කොනිත්තල බලන්න මේ මනස කවදා හෝ මේ විඥානත්වය මේ සත්ව භාවය අහවල අහවල කියලා ගන්න එපා දැන්. නමුත් ඔය අත්දකින්න පුළුවන් අත්දකින්න පුළුවන් සත්ව භාවය කවදා හෝ ওই තත්ත්වයන් ලබලා තියෙනවා. එයයි බුද්ධ දේශනාව. එයයි තථාගත දේශනාව. ඒ ගැන අභිමානයක් ඇති කරගන්න ඕනේ. ඊළඟට බුදුහාම පොට්ටපාදට එතෙන්දිත් කියන ඒවම් පිසිකා ඒකා සංඥා උපජ්ජති පුරුදු පුහුණු කළොත් සමහර සංඥා ওই විදිහටත් අතුරුදහන් වෙනවා සික්ඛා ඒකා සංඥා උපජ්ජති සික්ඛාවෙන් සමහර ඒවා මතුවෙලා කරගන්න පුළුවන් මේ දැන් ඊතර මනෝ කියන එකට තියෙන්නේ මනෝ විඥාන ධාතු සම්පස්සයක් විතරයි මං ආයිත් අර ගුරුසු පැත්තටම આવොත් දැන් පුහුල් කජු තේකිරි ලීක්ස් යෝගට් ඇඳුම් පැළඳුම් පටි සපත්තු සෙරෙප්පු කම්පියුටර් ඒවා ඒවා නිකම් පුංචි කාලේ සෙල්ලම් බඩුවා වැලි ගෙවල් වගේ නමුත් අර තාම සංඥා තියෙනවා අපි ඒ ගැන සාකච්ඡා කරමු. අපි ඒ ගැන සාකච්ඡා. බුදුහාමුදුරෙන්දි කියනවා අයම්පි සික්ඛා මේකත් පුරුදු පුහුණු කිරීමක්. ඊළඟට එන්නේ විඤ්ඤ නේව සංඥා නා සංඥා. එතන හොඳද? අම කවුරුත් හිතන්න එපා මේ අපිට බෑ කියලා. එපා ඒ ඒ ඔය ඔය කතා කරන්නාගේ මුක්ද භාවය ඔහු පසු කරගෙන යා යුතුයි කොයි මොහොතක හරි. අපරාධ නැත්තම් තථාගත ශාසනය වැඩක් ගත්තේ නැති වෙනවා. බුදු සරණයි. මාත් කැමති ධම්ම අසන්නට, ධම් දන්න ඇත්තෝ ප්‍රශ්න අහන්න කතා කරන්න. සාදු සාදු සාදු තෙරුවන් සරණ කතිපුවන්නේ. සාකච්ඡා මණ්ඩපය විතර කරන කල්යනා මිත්‍රයන්ට මේ ප්‍රශ්න යොමු කරන්නේ. ඊට පෙර මේ අකිඤ්ඤායතන ගැන පැහැදිලි කරන කොටස මට මගේ මනස චුට්ටක් ඇහැට වුණා මට ඒ කොටස නැවතත් පොඩ්ඩක් අහගන්න කැමතියි මම මේ වෙනත් කෙනෙකුගේ හඳින් අහගන්නම් ඊට පස්සෙත් තුමාට පුළුවන් ඒකට ඒකට උදව් කරන්න පොඩ්ඩක් අදහස් එහාට මටුනොත් මම ආරාධනා කරන්නම් මේ මෙතන විජයන්ත මහත්මයා ජයන්ත මහත්මයා මේ සත්‍යතුමා පැහැදිලි කරපු කොටස යකිඥාතන පිළිබඳ කොටස මේ අලුත් අදහසක් හිටියේ නෙමෙයි මට කියපු දේම හරි කමන්නේ නැහැ ඔයාලට පොඩ්ඩක් මතක් කරනවද සත්‍ය කියන පහදන්න. අතේවන් සර්ණයි දලුවත් මහත්මයා මේ කොලාතුලින් තමයි අහගන්න යන්නේ අරසෝ තියාගෙන. මේ එතෙන්දී තේරුම් ගත්තේ මුලින්ම අර රූප සංඥාවල් ඉවත් කරලා තමයි ඒ අරූපී සංඥාවලට පිවිසෙන්නේ කියන එක. එතනදිත් මුලින්ම ආකාසානං ඡායතනයත් ඊට පස්සේ ආකාසාඤ්ඤායතන ඉක්මවලා විඥානං ඡායතනය විඥානය අනන්තයි කියලා තේරුම් අරගත්තට පස්සේ එතනදී තේරුම් ගන්න දෙයක් කියලා මට තේරුණේ දැන් විඥාන විඥානේ අනන්තයි කිව්වත් ඊට වඩා ඒනොත් ඒිනුත් මිදිලා. ඒ කියන්නේ විඥානාං ඡායතනය කියනකොට විඥානයේ අනන්තයි කියන සංඥාව තියෙනවා. ඒ විඥාන අනන්තයි කියන සංඥාවත් ඉක්මවලා කිසිවක් අනිත් වෙනත් කිසිවක් නැහැයි කියන සංඥාවට යනවා කියන එක තමයි ඒ ඒක මතු කරගන්න හැටියක් තමයි තේරුම් ගත්තේ මේ දරුවත් මහත්තයා ඊට වඩා දෙයක් කියන්න නම් තේරුමක් නැහැ කියලා මට හිතෙන්නේ. මට අවබෝධයක් නැහැ කියලා. සෙරුවන් සරණයි. නෑ හොඳයි. තේරුවන් සරණයි මම සත්‍යතුමගේ දේශනාව නැවත මම අහන්නම් එහෙනම් මේ අද දේශනාව මේ බොහොම හොඳින් හිතයි මොකද කරන්නේ මම හිතපු නිසා දෝ මේ මට අර විඥානත් වෙන කෙනෙකුට සිදි හිත පොඩ්ඩක් මේ නතර ආයුතු ටික ගන්න බැරුණා. ඒකට. ඒක එහෙනම් එතෙන්ට ගිහිල්ලක් දන්නේ මම. නෑ මං හිතන්නේ. ධර්ම සාකච්ඡාවෙන් ප්‍රයෝජනයක් ලබාගෙන තියෙනවද දන්නේ නෑ හොඳට. දැන් මෙහෙමයි ඒක වෙන්නේ. කොහොමද කියන්නේ? පොත්පත් බලන ඇත්තු ඉන්නවනේ ඉස්සෙල්ලා ධර්ම ඒක ඔය ඉගෙන ගන්න කරුණවල ඉගෙන ගන්න. දැන් නත්ති කිංචි නත්ති කියලා කියන්නේ නෑ කියන එක. නත්ති කියන වචනේ දානවා කිංචි කියන්නේ කිසිවක්. මොනවාරි something කියන එක. එතකොට නත්ති කිංචි කියන්නේ nothing කියන එක. සම් කියන එක කැපිලා යනවා. දැන් විඥානංච යතනෙත් සම් එක තියෙනවා. something මට මට මෙහෙම දෙයක් තියෙනවා කියලා දැක ගන්නවා. ඒ සම්මක නැති වෙලා ගිහිල්ලා ඒකට එන්නෝ වෙනවා. ඒතොර something හිමීට අයින් වෙලා ගිහිල්ලා නිරුද්ධ වෙලා ගියා no එකේනවා thing එක ළඟට. ඒතොර nothing වෙනවා. එයාට ඒකේ පේන්නේ මෙච්චර දවසක් Taman තේරුම්ගෙන හිටි විඥානයේ හපංකමක් කරනවා කියලා. මේ විඥාණය තමයි අපි අහු කරගෙන ඉන්නේ මේ සත්වභාවයට. නාම රූප විඥා පටික සම්පස්ස අධිවචන සම්පස්ස. ඒ ඒවා ඒක අපිට අහු වෙන්නේ ගොරෝසු පැති විතරයි. ඒකේ ලිංගිකත්වයට ගියාම ඒකේ මරණ තත් මරණ කෙනෙකු ඝාතනය කරන තත්ත්වයට ගියාම ඒක රස ගිජුවට ගියාම ඒක රූප ගිජු බවට ගියාම ඒක ද්වේෂ බවට ගියාම වගේ ගොරෝසු පැති විතරයි පටිග සම්පස්සේ අපිට තේරෙන්නේ. නමුත් පුංචි වලාකුළුත් අහසේ යනවා. අපිට තේරෙන්නේ ගොරවල වහින වලාකුළු විතරයි. එහෙම නැති තැනුත් තියෙනවා වගේ. ඒකත් අතුරුදහන් වෙලා යනවා. ඒකත් අතුරුදහන් වෙලා යනවා එතකොට. එතකොට එයාට අනිවාර්යෙන් මේකේ අර විඥානයේ විඥානත්වය විඥානය කියනවට වඩා විඥානත්වයේ අයින්වීමක් වෙනවා අභාවයක් වෙනවා සංසිඳීමක් වෙනවා අතුරුදහන් වීමක් වෙනවා. මැකිල යෑමක් වෙනවා. වාස් බීබී යෑමක් වෙනවා. ඒක වෙන්නේ ශික්ෂාවෙන්. බුදුහාම එතෙන්දි වැද්දගත් මේ දේ තමයි මේක පුරුදු කරාම මේ தත්ත්වයට එනවා කියලා. මෙතන වැදගත්ම දේ ඒකයි. ශික්ෂා ඒක සංඥා උපජ්ජති. එතකොට ඒක හැමදේින්ම තොරයි කියන එක. වචනේ නෑ එතෙන්දී. එතන සංඥා නැහැ එතන දැන් බොදු වචන කිව්වොත් විතක්ක නැහැ එතන ਵਿਚාර නැහැ එතන සුඛ නැහැ එතන පීති නැහැ එතන ඒකග්ගතා නැහැ මානසිකාර අන්තිම හරිය දිනනවා චේතනා මානසිකාර නමුත් ඒවට ගෑවෙන්න අර ලේසින් වචන කී තෙන්දී දැන් මතක් වෙන જાති මතක් වෙන්නේ සරන් කලිසම් කමිස සිවුරු හඳන පාත්‍ර බුදු පිළිම පුවක් දෙල් කොස් අඹ ඒවා එන්න ගඩොල් ඒවා එන්න ටකරන් ඒවා එන්න සීඩිම් සීඩිම් පේන්න එයා කන්ඩිෂන් කියන ඒ වචනවත් එන්න දැන් තියෙනවනේ මේ මනෝ දැන් බලන්න මේ කතා කරන සත්ත්ව භාවයේ මනෝවලනේ ඔක්කොම සංඥා තියෙන්නේ ඒවා එන්නේ අතින්දී දැන් මෙච්චර වෙලාවක් ඒ ඒ ওই කියපු වචන නැතුව මේ අර අද අපි මෙට සෙනසුරාදා මේ අට නම වෙනකම්ම ඒ ඒ මතක නැතුවෙනේ හිටියේ. නමුත් සංඥා තිබුණා. සංඥා තිබුණා. අන්න ඒ වගේ ඒ ඔක්කොම පහු කරගෙන ගිහිල්ලා නත්ති කිංචි තත්වයට යන නත්ති කියන්නේ නොකිසිවක් නොකිසිවක් මෙතෙන්දී අර අර නිරෝධ සමාපatti දක්වා බුදුහාර යනවා අපි අපි ඒ විදිහට බැලුවම මේ වචනේ හොඳ නැති වුණත් ඒ තථාගත ශාස්ත්‍ර සම්පත ගැන ආඩම්බර වෙන්න ඕනි වචනේ හොඳ නැහැ නමුත් මේ කියන්නේ හුද්දා ඒ වචන හොඳ නැහැ නමුත් බුදුහාන්ට පරිමෙන් ගෞරවය කරන්න ඕන ඒකේ ඉගෙන ගන්න ඕන අපි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා සමාවෙන්ද අනිත්‍යත්වත් කතා කරන්න සම්මා සම්බුදු සරණයි සම්මා සම්බුත් සරණයි සත්‍යත්මනි පොඩි කරුණක් පැහැදිලි කරගන්න හිතුණා. සත්‍යමනේ මේ සමහර අතන විශේෂයෙන්ම මේ අභිධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන දෙයක් තිබුණා මේ විඥානංචායතන විශේෂ මාකින් ඡාඥායතනයේ කියන තැනදී අරමුණ කියලා ගන්නවා කියලා මේ ආකාසානංචායතන කුසල සිතත් ඒ වගේම ක්‍රියාසිතෙත් නාස්ති භාව ප්‍රඥප්තිය කියලා වගේ ගන්නවයි කියලා තියෙනවා ඒ පිළිබඳව යම් කිසි අදහසක් කියන්න පුළුවන්ද පුළුවන් පුළුවන් ඒ බොහොම පින් එක මතු කළාට දැන් මේ වචන මම දැනගෙන හිටියේ වෙන ආයෙත් කියන්ට ඒ පොතේ තියෙන හැටියට මේක හොඳම හොඳම තනක් එතන එතන කියන්නේ සත්‍යයෙන් ආකින් සංඥායතන තුන කියලා ගත්තාම කුසල විපාක ක්‍රියා කියන තුන ගත්තාම ඒකට අරමුණු වෙනවා කියලා ගන්නෙ ආකාංශ ආකාසාන්නං ඡායතන කුසල ක්‍රියා ශික්ෂයාගේ නාස්ති භාව ප්‍රඥප්තිය කියන්නේ. ඒ වචන වචන බොහෝම ගැඹුරුයි. අපි හිතමු කුස් ඒ කුසල භා කුසලයේ නාස්ති භව නාස්ති භාව ප්‍රඥප්ති කියලාද තියෙන්නේ. එහෙම තියෙන්නේ. එහෙමයි සත්‍යද? එහෙමයි. ආහා අපි ප්‍රඥාප්ති කියන එකට අපි හිතා කියමු අපි හිතාගත්ත බව කියලා. හොඳද? ප්‍රඥාප්ති කියන්නේ හිතාගත්ත බව. අපි දුන්න නමක් නේ. ඒ ආකාන මොකද විඥානංචායතන කුසල චිත්තයාගේ. කුසල චිත් අකින්චාඤ්ඤායතන සිතට අරමුණු වෙන්න ආකාසානං කුසල ක්‍රියා චිත්තයගේ නාස්ති බව ප්‍රඥප්තිය. ඒකද විඥානං චාතන කුසල චිත්තයගේද? එතෙන්දී නම් පොඩ්ඩක් වැරදිලා එක්ක මට ඒත් එක්ක ඒත්තන්. එතන තියෙන්නේ ආකාසානං ඡායතන කියලා. සත්‍ය මේකම සාකච්ඡා කරනවා මේ ආරම්මන පත්‍ය ගැන කතා කරනකොටත් ඔය ආකාරයෙන්ම තමයි මේ සාකච්ඡා කරන්නේ. ආකාසානං ඡායතන කුසල ක්‍රියා චිත්තයගේ නාස්ති බව ප්‍රඥප්තිය. අසීචඤ්ඤායතන සිතට අරමුණු වෙන්නේ. ඒතර විඥානංචායතන කුසල චිත්තයාගේ නාස්ති භාවය නෙවෙයිද? නෑ. ඒතකොට විඥානංචායතන ක්‍රියාසිතට අරමුණු වෙන්නේ වර්තමාන භවයේ ඇති ආකාසානංචායතන කුසලයේ වර්තමාන භවයේ ඇති වූ ආකාසානංචායතන ක්‍රියාසිත කියලා. තමයි පොඩි ගැටලුවක් වගේ තියෙන්නේ. ඔව් ගැටලුවක් තමයි. ඒකේ ඒ ඒනම් ගැටලුවක්. මම පොඩ්ඩක් උදව් කරන්නද? ඔව් අන්න දාන්න හොඳයි බුදු සරණයි. මේක තිරුවන් සරණයි සියලු දෙනාටම මේ මම උත්සාහයක් විතරක් දරන්න. මේකේ සතිතුමනේ අපි දැන් සංඥා එක නානාපකාර සංඥා පව් කරන් ඇවිලානේ තියෙන්නේ දැන් අතනදී හැම එකම සංඥාවම අයින් කරලා අයින් කරලා අයින් කරලා ඇවිල්ලා දැන් ආකාසංචායතන එනකොට අර පංචම ධානයේ තියෙන මේ ඒ එතනින් උගලවාගත් ආකාශය තමයි අරමුණු කරන්නේ. නැත්නම් ආකාශය අපි අපි දන්න ආකාශය නෙමෙයි. අර පංචම ධානයෙන් ගලවලා ගන්නවා ආකාශය අනන්තයි කියලා ගන්න එක. එතකොට ඒ අරමුණ තමයි ඒ කියන්නේ ඒක ප්‍රඥාප්තියක් තමයි ඒක අරමුණු කරන්නේ. ඒ ප්‍රඥප්තිය මේ හැබැයි ඒ පංචම ධානයෙන් ගත්තු ආකාශය කියන එක. එතකොට ඒක අනන්තයි කියලා හිතන හිත තමයි ආකාසංචායතන හිත. එතකොට එතන විඥානයක් තියෙනවා. ඒ විඥානයට අරමුණු වෙන්නේ ආකාශය අනන්තයි කියන අරමුණ. ඒ හිත තමයි ආකාසංචායතන හිත. ඒ කියන්නේ විඥානය තමයි ආකාසංචායතන හිත. හැබැයි දෙවෙනියකට එතකොට අර ආකාශය අනන්තයි කියලා කිව්වට එතකොට ඊට පස්සේ එතන මේ ඒ ආකාශය අනන්තයි කියලා හිතන විඥාණය අනන්තයි කියලා තමයි විඥාන අනන්තය. ඒ කියන්නේ පළවෙනි හිත එතකොට ඒ ආකාශය කියන එක නම් අරමුණු කරන්නේ ඒ අරමුණු නැති දෙයක් අරමුණු නැති දෙයක් නෙමෙයි අරමුණු කරන්නේ ගුලවගත්තු සංඥාවක් අරමුණු කරන හිත අනන්තයි. ඒ කියන්නේ සංඥාව අනන්තයි කියලා තමයි අපි අරමුණු කරන්නේ ආකාසංචායක හිතේ. ඒකට හිතනවා මේ ඒ අරමුණු කරන හිත අනන්තයි ඉන්නේ හරියට බලපුවම අරමුණට වඩා ඒ අරමුණු කරන හිත අනන්තයි කියලා තමයි එතකොට ඒ දෙවෙනි සැරේ අර විඥානය අනන්තයි කියලා හිතනකොට තමයි අර විඥානංචායතන හිත පහළ වෙන්නේ විඥානංචායතන හිතේ අරමුණ වෙන්නේ අර කලින් ආකාසංචායතන හිත ඒ ඒ හිත ඒ විඥානය තමයි අරමුණ වෙන්නේ පළවෙනි හිතේ අරමුණ වෙන්නේ උගලාවගත් ආකාශය අනන්තයි කියන එක. දෙවෙනි හිතේ තියෙන්නේ අර පළවෙනි හිතේ පළවෙනි හිතේ අරමුණ කර කියන්නේ පළවෙනි විඥානය අර ආකාශය අනන්තයි කියලා අරමුණු කරපු විඥානය තමයි අනන්තයි කියලා දෙවෙනි එකේ අරමුණු කරන්නේ විඥානංචායතන හිතේ. ඒක විඥානය අනන්තයි කියලා අනන්තයි කියලා අරමුණු කරනකොට අර තේරෙනවා අර පළවෙනි විඥානය දැන් නැහැ නේ කියන්නේ. කියන්නේ ආකාශය අනන්තයි කියලා ආරමුණු කරපු ඒ විඥාණය ඒ දැන් විඥාණය අනන්තයි කියනකොට නැහැනේ. ඒක විඥාණය අනන්තයි කියලා ගත්තට ඒ ඒක අරමුණු කරාට යාට තේරෙනවා මේකෙන් නැහැ කියලා. ඒක නැති ඒ සංඥා වතුරු දහන් වෙන්නේ සංඥා. ඒ සංඥා අන්න හරි. එතකොට ඒ නැති භවයේ සංඥාව තමයි ඒ භංගය කියන්නේ තියෙනකන් නෙමේ ඒක නැහැයි කියන මේ මේ ප්‍රඥප්තිය සමා කියන්නේ කියන්නේ මේ පළවෙනි එක නැහැ මේකත් විඥානයත් පළවෙනි හිතේ විඥානයත් දැන් නැහැ කියන සංඥාව තමයි ඊට පස්සේ අර පළවෙනි හිතේ බංගත්වය තමයි ප්‍රඥප්තිය හැටියට අරමුණු කරලා තුන්වෙනි එක ප්‍රගුණ වෙන්නේ. එතකොට ආංකින්චං ආයතනෙට අරමුණු වෙන්නේ පළවෙනි හිතේ නැති ප්‍රඥප්තිය. නැහැයි කියන බංග ප්‍රඥප්තිය තමයි යන්නේ. කියන එක තමයි මම උත්සාහයක විතරක් දරුවා තේරෙනස. දැස් සම්බුදු සරණයි. ඔව්. දැන් එතකොට ඔය ඔය අපි ජයන්ත මහත්මයාගේ සාකච්ඡාවේ ධර්ම පොත පතින් ගත්ත කරුණුත් එක්ක බැලුවාම ඔව්. දැන් එතෙන්දී එතකොට දැන් අපිට මතකද ඉස්රෝම අපි ධම්මහදේ විභංගේ කිව්වම අරූප ධාතුවට සම්බන්ධ වෙන්නේ එක පස්සෙයි තියෙන්නේ කියලා. තත්තකතමෝ අරූප ධාතුයා ඒකෝ පස්සු. මොකද්ද අරූප ධාතුවට තියෙන එකම ස්පර්ශ කියන්නේ මට සංඥාවක් ගොඩ ගහ ගන්න පුළුවන් වෙන්නේ පස්සත් එක්කමනේ. මනෝ විඥාන ධාතු සම්පස්සු. ඒක තමයි මනෝ මනෝ විඥාන ධාතු සම්පස්ස කියන එක තමයි අරූප ධාතුවට තියෙන සම්බන්ධ කරන්න පුළුවන් එකම ස්පර්ශය. එතකොට ඔය ඔතෙන්දි වෙන්නේ ඔය කියපු කතා අනුව වෙන්නේ එතකොට න ආකින්චඤ්ඤායතනිය කියන එකට කොහොමද කියන්නේ අපි කියමු අරමුණු වෙනවා කියලා අරමුණු කී වෙනවා කියලා මගේ හිතේ මගේ හිතන්නේ මේක සංඥා හැල්ල යනකොට ඊළඟ தത്വයට එන தത്വෙ. නැති කිංචි தത്വයට එනකොට විඥානයේ විසින්නේ මේක අත්දකින්න ඕනේ. එතකොට යාට තියෙනවා තිබිලා තියෙන්නේ. එතකොට ආකාසානංචාතන සංඥාව. ඔය කියන හැටි. ඒ ආකාසානංචාතන සංඥාවෙන් මේක ශූන්‍යයි කියලා දකින මං හිතන විස්ති භාගෙත් ওই විදිහටම තමයි කියන්නේ. මෙතෙන්දී ඒක එහෙම මතක තියාගෙන බුදුරජාණන් වහන්සේ පොට්ටපාද තුමාට කියන එක විඥානංචා යතන. මේ වචන ටික අමාරුයි. ආකි ආකාසානංචා යතන. පුණ්‍ය පරම් පොට්ටපාද භික්ඛු සබ්බසෝ විඥානංචා යතනං සමත්තම්. විඥානංචා යතනය පහු කරගෙන ගිහිල්ලා. පහු කරගෙන ගිහිල්ලා. නත්ති කිංචීති කිසිවක් නැහැ. දැන් ඔය ඒ කිසිවක් නැහැ කියන එක අරමුණු කරන්නේ ඔය කියන හැටියට ආකාසානංචාතන සංඥාවිතකොට. නත්ති කිංචීති ආකින්චඤ්ඤාතන උපසම්පද්ද විහෙරති. ඔන්න ඊළඟට දැන් බුදුහාමුදුර කියන මෙතෙන්දී අපි සූත්‍රයේ ගන්න ඕන කතාව. එතෙන්දී ආට නිරුද්ධ වෙන්නේ මොකද්ද? මේක වැදගත්. ඔය ඔය සාකච්ඡා ඒ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් අපි කවුරුත් හිතමු. කවුරු හෝ හරි හෝ වැරදි නෙවෙයි හොඳද? අපි හිතන්න පුරුදු වෙන්නේ. තස්ස ඒ ඇත්තාට ඒ ඇත්තීට තිබුණානම් යා පුරිමා විඥානංචා යතන සුකුම සත්‍ය සංඥා විඥානත් ශාස්ත්‍රයේ අනන්ත බව පිළිබඳ සූක්ෂම වූ සත්‍යබැවින්ම ඇති සංඥාවක් තිබුණා නම් සානිරුද්ධති ඒ සංඥාවන රුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වුනේ ආකාසානංචායතන සංඥාව නෙවෙයි විඥානංචායතන සුකුම සත්‍ය සංඥා නිරුද්ධ වුණා. ආකින්චඤ්ඤායතන සුකුම සංඥා තස්මින් සමේ හෝති. ඒ වෙලාවට උතර ආකින්චඤ්ඤායතන කියන සුකුම සත්‍ය සංඥායතරක් තියෙනවා. ඒ ගැනත් ටිකක් හිතන්නට. නමුත් අර විඥානත්වයේ විඥානේ අනන්ත බව දැනෙන්න පසුබිමේ යමක් තියෙන්න ඕන කියන අදහස තේරෙන බව තේරෙන්නේ. දැන් විඥානයේ විසින් විඥානයේ හසු කරගන්නට බෑ එතන සති සතිමත් බව විසින් අර පසුගිය අරමුණක් ගන්නට උන ඒ නිසා තමයි අර පංචම ධානයෙන් තමන් ගලවගත් උගුලවා ගත්තා කියන්නේ ඒකෙන් බේරගත්ත අයින් කරගත්ත හිස් බව ආකාසානාංචතන් තත්ත්වයට යනවා ඒක ඒකේ නොකිසිවක් බව තේරුම් අරගෙන ඒකේ මොකුත් නෑ නේද කියලා තේරුම් අරගෙන ආකින්චඤ්ඤායතනයට යනවා කියන්නේ ඒක. වචන උස්සේ හෝ මේකේ රස විඳීමේ හොඳක් තියෙනවා ගාව ගත්ත සංඥාවල් වලට නාගේ අඩු කරගන්නට. සම්මා සම්බුදු සරණයි තවත් ඒ ගැන කතා කරන්න බොහෝම් පිං. මේ පැත්තට ධර්මයේ යොමු කරා. සමාන වන්නේ ජීවිතේ කල්යාණ මිත්‍ර මුත්‍යන්ට එකතු වෙන අවස්ථාව දෙන්නලා කතා කරන්න මේ මේ කල්යාණ මිත්‍රයන් සිල් දෙනාටම තිරුවන් සරණයි සත්‍යජිත්තුමාටත් තිරුවන් සරණයි මට ඇත්තටම මේ මේ සම්බන්ධයෙන් මම දැනුම බොහොම පටුයි ඒක නිසා මගේ මම අහන්න කැමති ප්‍රශ්න ප්‍රශ්නයක් දැන් මට තේරෙන විදිහට මේ අපි කතා කරන්නේ ධ්‍යාන අටවෙනි ධ්‍යානයේ වෙන දෙයක් ගැනයි. මට තේරෙන විදිහට අටවෙනි ධ්‍යානයට යන්න අවශ්‍යම නෑ මාර්ගඵල ලැබීමට. එහෙම කියලා මට සමහරවිට වැරදි ඇති මට මගේ තේරුම බොහෝම මේ සීමිත හින්දා මම අර එක බැලුවා එක පොතක් මේ අජන් මහාබුව කියලා ඒ තායිලන්තයේ ස්වාමීන් වහන්සේ නමක් ඒ විශ්වාසයක් තිබුණා මේ කියනවා මේ තායිලන්තයේ ස්වාමීන් වහන්සේ මාර්ගඵල අන්තිමටම ලබලයි කියලා. ඒ ස්වාමීන් වහන්සේට පොතක් කියලා තියෙනවා අරහත් මග අරහත් ඵල කියලා. ඒ පොතේ හැටියට ඒ කියන්නේ මට තේරෙන හැටියට මම සමහර වෙලාවට වැරදි ඇති මගේ තේරුම මේ කියලා තිබුණේ ඒ ස්වාමීන් විස්තර කරනවා දිග්ගටම මේ මාර්ගයේ ගමන් කරපු හැටි අන්තිම අඩිය ගැන කියනවා ඒ ස්වාමීන් වහන්සේ පෙනුනයි කියලා හිත බොහෝම අනන්ත ලෙස විස්තර කරන්න බැරි ලෙස තිබුණයි කිව්ව ප්‍රබාස්වර ගතියක්. ඒක තමයි කිව්ව විඥාණයට එහෙම ඒ විදිහට තමයි පෙනුනේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ හිතවලු මේක තමයි මේ කියලා තියෙන අන්තිම ඵලය කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ හොද්දට බැලුවලු මේ ප්‍රබාස්වර ගතියේ ඒක නිකන් අනන්තයිලු. ඒක විස්තර කරන්න බෑ. ඒක ඒකේ අනන්ත ගතියක් තිබුණලු. පස්සේ හොඳට බැලුවාම පෙනුනලු නෑ අනන්ත නෑ මැද තියෙනවා කිව්වලු ඒ ප්‍රභාස්වර ගතිය නැති තිතක් ඒ තිත දිහා බැලුවම් පෙනුනලු ඒ තිත තමයි ඒ තිතෙන් තමයි මේක පටන් ගන්නෙ එතකොට ස්වාමීන් හිතුවලු මේක තිතක් තියෙන පටන් ගැනීමක් තියෙනවා නම් මේක මේ හේතුවක් නිසා ඇති වුණ දෙයක් මේක නෙමෙයි අන්තිම ඵලය කියලා පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ තිත විදර්ශනාවෙන් හුද්දට ඒක දිහා බලලා ඒක කඩලා කඩලා පරීක්ෂා කරලා පරීක්ෂා කරලා පරීක්ෂා කරලා බලනකොට ඒ තිතේ පිටිපස්සේ තිබු ඒ ඒ සංඥාව තිත කියන සංඥාව නැති වුණාලු. නැති වුණා මේ කිව්වා ඒ ස්වාමීන් වහන්සේ ඒ ඒ ඵලය කියන එක තියෙන්නේ. එහෙම ඒක මට තේරුණේ. ඉතින් මම මගේ පළවෙනි ප්‍රශ්නය ඇත්තටම මේ ධ්‍යාන අටම වඩන්න ඕනේද මේ தත්වෙට එන්න කියලා. හොඳයි. තේරුවන් සන්නයි මේ බොහොම පිං අපි මේ මයිතනි ප්‍රථම වතාවට මේ සාකච්ඡාවට අද සම්බන්ධ වෙලා කතා කරලා ඉතින් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේ මේ පොතපත කියන කෙනෙක් නිසා අපිට ඒක වගේ එකතු වෙන කියලා ආරාධනා කරනවා. මම සාකච්ඡාවේ ඉතුරුයටත් යොමු වෙන්නම්. කෙසේතත් අද සාකච්ඡා කරන්නේ පොට්ටපාද සූත්‍රයයි. ඉතින් සූත්‍රයේ ඇති වෙන කාරණා තමයි විස්තර කරගන්නේ අපි ඵල ප්‍රතිඵලයන් ලැබීම සඳහා ඒ අවශ්‍ය දැනද කියන එකට වඩා සූත්‍රයේ ඇති කොටස් තමයි සාකච්ඡාට ගන්නෙ. ඒ අනුව තමයි ආකාසඤ්ඤායතන ආදී අරූප දාන ගැන කතා කරන්නේ. ඉතින් හොඳයි මම අද එකිනෙකාගේ නම් කියමින් කල්පනා කරන්නේ නැහැ මේ නැත්නම් තවදසක් තියනවාද ප්‍රශ්නයක් අවදාසක් ඉදපත් කරන්න. දැන් එහෙමනම් මම ප්‍රණාමක් කියලා ඉදපත් කරනවා බ්‍රුණ මහත්මයා. බ්‍රුණ මහත්මයා ඔබතුමාට මම ආරාධනා කරනවා ඇත්තටම මේ ආකාශ සංඥා යතනේ කියන ඒ ඔබතුමා කොහොම මුලින් කිව්වා වගේ අර සංඥාවන් කෝටි ගානක ලක්ෂ ගානක රැඳිලා සිටින අපි මේ සංඥා ගැන කොතරම් කතා බහ කළත් සංඥාව පිළිබඳව పూర్ව අවබෝධයක් ඇතිවීම සිදුවෙන්නේ ආකාස සංඥායතනේ ඒ සිත ඇතිවීමත් සමග කියලා කිව්වොත් එහි නිවර්දිතාවයක් තියනවාද පුරුණ මහත්මයා ඒක තේහා තව තියෙන මේ සූත්‍රයේත් මම හිතන්නේ මේ තියෙනවා මේ සංඥා නිරෝධ සමාපත්තිය වෙනකන් ඔක යනවනේ හිතන්නේ ඒක විස්තර වෙයි තව ඉදිරියේදී මම මේ සත්තු මාතාව විස්තර කරයි. ඒ කියන්නේ ඕක නෙමෙයි ඔකට යන්නේ සංඥාන සංඥායතනකුත් තියෙන ඉපත සංඥා වේද නිරෝධී සමාපත්තිය කියලා විස්තර සඳහන් කරනවා. ඒ මගේ මේක ඇසිනම් නිරෝධ සමාපත්තිය සමා සංඥාව පැත්තෙන් තියෙන සුකුම අවස්ථාව කියන එක තමයි ඒක. දැන් හොඳයි ආකාශ සංඥායතනය පිළිබඳ දැන් මම වැඩිපුරම අහන්න ඇදී සංඥාවෙන් තව ඉදිරියට අපි සංඥාවත් එක්ක කටයුතු කරාට ආකාශ සංඥායතනයේට ඉතුරු වෙනකොට මේ අපි හැම දෙයක්ම ආකාසානං ඡායතනෙ ආකාසානං ඡායතනෙ ඔව් සත්‍යත්වානි මට ඒක අහගන්න එතනේ ඒ සියල්ල සංඥා විවිධ සංඥා වලින් සියල්ල ගනිමින් සිටින මේ සිත ඒ සංඥාවන් සියල්ල එකක් බවට පත් කරගත් ගන්නේ ඒ සංඥාවල තියෙන නානත්වයේ නැති කර ගැනීමත් සමගනේ. එතකොට එහෙම වෙන්නේ මේ සංඥාව යන කුමක්දයි ඇති වෙන ප්‍රථම අවබෝධයත් සමගමද මේ ඒ සිත ඇති වෙන්නේ කියලා ඒ තමයි අහගන්න ඕනේ. ප්‍රශ්න හොඳටම තේරුන්නේ නමුත් සංඥාව තේරුම් අරන් හමාරයි එතකොට. සංඥාවේ ගොරෝසු බව තේරෙනවා ඒ නිසා තමයි එයා ඊළඟ අර අපි දැන් ධාන හතරක් ගැන කතා කරානේ ඒ ධාන හතරේදී සිද්ධ වෙන්නේ අපි හිතමු කලින් එකේ තියෙන ගොරෝසු බව තේරෙනවා ඒක අයින් කරලා ඊළඟ தත්වෙට එයා එහෙම කරනවා නෙවෙයි සබ්ජෙක්ටිව්ලි කරන්නේ නැහැ නමුත් වෙන්නේ ඒකයි එතකොට හතරවෙනි ධ්‍යාන කියනකොට උපේක්ඛා මානසිකාර ඔක්කොම සම්පූර්ණ යාට. උපේක්ෂා විශේෂයෙන් තියෙනවා සති උපේක්ඛා. ඒ සති උපේක්ඛාව දෙක විසින් පෙන්නා උපේක්ඛා කියලා කියන්නේ මානසික හොඳම මානසිකාර ක්‍රමයක් එතකොට. සාන්ත භාවයත් එක්කම පිවිසෙන. එතකොට එතෙන්දී අර එතන තියෙන නානත් චිත්ත සංඥාවල් කියන වාගේ තියෙන ගොරෝසු බව තේරෙනවා. රූප සංඥාවල තියෙන. රූප සංඥාව කියන්නේම කොටුවිල්ලක් කියලා තියෙනවා. හිරවිල්ලක් කියලා තේරෙනවා. මේ අපි අපි කොටු වෙලා ඉන්නවානේ මේ ශරීරයට මේ ගෑනු ශරීරේ පිරිමි ශරීරේ කියලා අපි කොටු වෙලා ඉන්නේ. ඒ කොටු විල්ලම නැති කරලා දෙමිනවා. ශරීරේ විතරක් නෙවෙයි. ඇහැට පෙනෙන රූප වලට අපි කොටු වෙලා ඉන්නේ. අහු වෙලා ඉන්නේ. ඒ මාංචු, ඒ දන්වල්, ඒ කොකු, ඒ හුක්ස් ඔක්කොම ගැලවිල්ලක් කෙරෙන්නේ. ඒ සංඥාවල් ගැලවෙනවා ඒකට. කියන හුස්ම කියන එකවත් නෑ ඒකට. ආස්වාස ප්‍රස්වාසත් එක්ක නම් ගියේ. එයාට ඒ ආස්වාස ප්‍රස්වාසය ගැනව සංඥා එන්නේ නැහැ ඊට පස්සේ. එතකොට තමයි අර අර අර ඔය බුදු මහත්මයාගේ අර පොතේ කියනයි කියලා මේ කසිනින් උගුලවා ගත්තා උගුලවා ගත්තා කියන්නේ ඒකෙන් පික් අප් කරගත්ත දෙයක් තියෙනවා. ඒකෙන් ඉතුරු වුණේ යාට ශුන්‍ය භාව විතරයිස් බව ආකාශාත් අවකාශාත්මක බව පමණයි කියන්නේ. ඒ අවකාශාත්මක බවට එනවා හැබැයි සංඥාවක් තියෙනවා ඒ සංඥාව රූපී නෑ ඒක මේ බික්කු බෝධියකට කියන්නේ ෆයින් මැටීරියල්. தත්ත්වයේ ඒකත් අහු පහු කරගෙන යනවා. ඒ රූපී தත්ත්වය. මේකට කියන්නේ අරූප කියලා කියන්නේ ඒකයි. ද අරූප ඥාන කියවට මෙතෙන් අපේ ධර්මයේ තියෙන හැමතිස්සෙම ආයතන කියන වචනේ. අපි කිව්වට ඥාන කියලා. මා හිතනවා ඔබතුමාගේ ප්‍රශ්නේ කතා කරන්නාට තේරුණා. ඒක ගැන කතා කළා කියලා. සාදු සාදු බොහොම පින් සත්‍යත්වයනේ වෙනත් අයට අදහසක් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නොවේ නම් අර අර කලින් කල්යාණ මිතුරියක් කිව්ව එකේ ඥාන සම්පන්න හාමුදුරු උන්වහන්සේත් එක්ක කතා කරන්න ඉඳලා තියෙනවා සතුටින්ම ඒ ඒ ඒ ටික ආයෙත් කියලා බලන්න යලිත් කොහොමද සිද්ධ වුනේ කියන එක හොඳ දෙයක්. ඒ තිත අතුරු දහන් වීම කියන එක ඔව් අර දලුවත් මහත්මයා අපිට සිහිපත් කර අපි දැන් ධාන පළවෙනි ධානය හෝ ඇවිත් ඒකේ එතන එකේ විපස්සනාවට යොමු කළ සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් ඒක. අපි හුඟක් කතා කරලා තියෙනවා. සමාධිමත් බව සමාධිමත් සිතත් එක්ක සත්‍ය අවබෝධය කරන්න පුළුවන් කියන කතා කරලා තියෙනවා. සූත්‍රත් විශේෂයෙන් අප අටකනාගර සූත්‍ර, මාළුන්ක සූත්‍ර වගේ ඒවා කතා කළා. මෙතෙන්දී අපි මේ තවත් අනන්තාවකා ඒ ආයතන හතරක් ගැන කතා කරන්නේ සූත්‍රයේ ටික සඳහන් වෙන නිසා. ඒ සූත්‍රය කතා කරන දවසට අප කතා කරන්නේ ටික. අපේ ටික කතා කරන්නේ. ඒ සූත්‍රය කියලා තියෙන ටික. එතකොට අපි කතා කරන්නේ ඒ දේශ පමණයි. අනිත් ඒවත් කතා කරන බොහෝම් පිං ඒ උත්තමයන් වහන්සේලා සීපත් කරලා කතා කරපු ගැන මෙතෙන්දි අවධානය යොමු කරන්න කැමති කතා කරන්න විසින් අපි යලි යලි සීපත් කරගත්ත අනුපද සූත්‍රය සාරිපුත්ත හාමුදුරුවෝ සීපත් කරන්නේ එතෙන්දී සාරිපුත්ත හාමුදුරුව ආකින්චඤ්ඤා යතන සමාපත්තිය පැමිණෙනවා. එතෙන්දී ඒ ආකින්චඤ්ඤායතන සමාපත්තියේ තියෙන ආකින්චඤ්ඤායතන සංඥාව චිත්ත ඒකග්ගතාව පස්ස වේදනා සංඥා මොනවාද දෙයක් එනවා චේතනා මානසිකාර චේතනා චිත්ත ඡන්ද අදිමොක්ක විරිය සති උපේක්ඛා මානසිකාර කියලා කියන ධර්ම දට අනුපද කරන පිරිසිඳ බලනවා සාරිපුත්තයන් වහන්සේ අනිත් අයට කරන්න පුළුවන් අපංකමක් නෙවෙයි ඒ සංඝානුස්සති උතුම් කරගන්න ඕනේ. කොච්චර අමාරුද. ඒතකොට අපිට මෙතන තේරුම් ගන්න ඕනේ ආකින්චඤ්ඤායතන සත් ඒ ඒ ආයතනයට එළඹුණාම තියෙන ධාති ආකින්චඤ්ඤාතන සංඥා චිත්ත ඒකග්ගතා පස්ස වේදනා සංඥා සංඥා කියනකොට මේ සංඥාම තියෙනවා චේතනා තියෙනවා චේතනාවෙන් තමයි එක ඉස්සරහට ගෙනියන්නේ. ඒ කොහොම චේතනාවක්ද කියන එක හිතලා බලන්න ඕනේ. චිත්ත, ඡන්ද එකින්ට ඕනකමකුත් තියෙනවා. ඕනකමක් කියනකොට මේ පල්ලෙහා පැත්තේ මේ ලුණු ඕන මිරිස් ඕන තත් නෙවෙයි. හොඳද? අධිමොක්ක, විරිය, සති, උපේක්ඛා. අධිමොක්ක කියන්නේ ඒක ස්ථාවරින්ටත් ගන්න. නොසලෙන ආනෙන්ජ තත්ත්වයන් ඒව හැබැයි. ආනන්ද තත්ත්වයන් ඒවා. බොහෝම අමාරුයි සෙලවෙන්න. මානසිකාරක් තියෙනවා. අපි ඊළඟ ටිකට යමු. හොඳද? පොට්ටපාද සූත්‍රය කතා කරන නිසා මේ මේ අපි මෙච්චර ගැඹුරට යන්නේ. සමහර දවස්වල අපි අට්ටික සංඥා කතා කරලා මේ මෙතනින් සත්‍ය අවබෝධ කරගන්නවා. ඔන්න හොඳම දෙයක්. හොඳම දෙයක්. පොට්ටපාදට තථාගතයන් වහන්සේ දේශනා කරන දේ. ඒ පාළියත් ටිකක් ටිකක් අමුතුයි මම බොහෝ හොයන්න උත්සාහ ගත්තා. විශේෂයෙන් තෝරලා දෙන්න ඕන නිසා. යතෝකෝ පොට්ටපාද භික්ඛු ඉද සකසඤ්ඤී හෝති. යම් වෙලාවක පොට්ටපාද දැන් බුදුහාර අර මේ ආරාමේදී කියන්නේ මේ ඇත්තට යතෝකෝ පොට්ටපාද භික්ඛු ඉද සකසඤ්ඤී හෝති මෙතෙන්දී සකසඤ්ඤී ඒ කියන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා තේරෙන ගතියක් තියෙනවා. හිත හිතලා බලන්න. හිතට හිතන්නේ කියන්නේ. සකසන්නේ. සෝ තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර එතනින් එතෙන්ට එතනින් එතෙන්ට සෝ තතෝ අමුත්‍ර තතෝ අමුත්‍ර එතනින් මෙතෙන්ට එතනින් මෙතෙන්ට ඇවිත් අනුපුබ්බේන සංඥාගම් පුසති බොහෝම ක්‍රමානුකූල බොහෝම පිළිවෙල මේ වචන වලට බාවෙන්නත් එපා මේ පරම සත්‍ය අවබෝධය සඳහා අත්‍යවශ්‍යම කම්පල්සරි සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේක නමුත් මේවා පසු කරගෙන යනවා වෙන්න පුළුවන් ගිය සතියේ මේ රිට්‍රීට් එකේදී ඉන්සයි වට බාවෙන්න එපා හොඳද අභිමානයක් තියෙන්න ඕන අනුරුබ්බේන සංඥාක්කම් පුසති ක්‍රමානුකූලව සංඥාද්ද සංඥාවේ කෙලවර නැත්තම් සංඥාව යම් යන් සංඥාව යන්න පුළුවන් උපරිම තත්ත්වයක් එයා එක්ස්පීරියන්ස් කරන අත්දකින්න. පස්ස මේ බුදුහාමයා දැන දැනගෙන කියන්නේ ඒකයි තථාගතත්වයේ වටිනාකම. අපි නම් පොතෙන් අරන් කියන්නේ පාලිගෙන කියන්නේ. තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. තස්ස සංඥග්ගේ තිතස් එවං හෝති. ඒ සංඥාවේ එහා කෙලවරටම ආ එහාට සංඥාව ගෙනියන්න බෑ. ඒ කියන්නේ මේ සංඥා తත්වය. නිරෝධ සංඥාවකම ඊට පස්සේ එන්නේ. සංඥග්ගේ තිතස් එවං හෝති මෙහෙම හිතනවා. එතකොට දැන් මනස්කරණ තියෙනවා ඇතින්ද ඒකත් මතකෙ තියෙන්න ඕන. චේතේ මානස්ස මේ පාපියු. අචේතේ මානස්ස මේ සෙයියු. මෙතන පාපී කියලා කියන්නේ චේතනා කළොත් එහෙම ඒකේ පොඩි අපි හිතමු මේ වචන හොඳන ලිස්සෙල්ලක් තියෙනවා ලිස්සායමක් තියෙනවා පාපී කියන්නේ පව් කරනවා කියන්නේ නෙවෙයි ඒකද මේ ලාමකත්වයක් නේද කියලා. අර අතන ඉඳලා මේ හිතන්නේ. ඒ කියන්නේ ලස්සන කැම්පි ගානකට පුංචි පුංචි අනිත්තර කැම්පේ දාන්න කලින් කහඩ් බින්දුවක් හරි වැටුනොත් එහෙම ඒක පිහදලා දාන්නේ මේ විදිහට. ඒ කහ ඒක නරක නෙවෙයි. අන්න ඒ විදිහට. වෙන්දම් බින්දුවක් සුබ් බින්දුවක් වැටුනොත් ඒක නැප්කින් එකට එක අයින් කරන්නේ අනිත් පැයට දෙන්න හදන නැප්කින් එක අන්න ඒ වගේ. ඒ වගේ එක හරි නෑ කියලා හිතෙන්නේ. තේතේ මානස්ස මේ පාපියෝ අතේතේ මානස්ස මේ සෙය්‍යෝ මේක සංස්කරණය නොකර හිටියොත් ඒ කියන්නේ තවත් එහාට යන්න සැලසුම් නොකර හිටියොත් හොඳයි කියලා එයා හිතනවා මේ වචනත් එක්ක මේ යන්න බෑ මට වෙන වචන පාවිච්චි කරන්න නැති නිසා මේ හෙළ වචන පාවිච්චි කරන්නේ. ඔන්න හොඳ දේනවා. ඔන්න අපිට අවශ්‍ය දේනවා. ඔන්න තථාගත ධර්මිනවා. අහං චේව කෝපන චේතෙය්‍යං අபிසංකරෙය්‍යං මේ මම මේක චේතනාවෙන් සැලසුම් කළොත් ඉන්ට ඕන හරි මේකෙන් යන්න ඕන හරි කියලා. ඒ தත්ත්වෙන්. අபிසංකරයන් ඒක හසුරුවන්ට උත්සාහ ගත්තොත්. ඉමා මේ සංඥා නිරුද්ධියෝ මේ සංඥාවත් නිරුද්ධ වී ගියොත් අඤ්ඤාච ඕලාරිකා සංඥා uppajjeyum ඉපදෙන්න ඉඩ තියෙනවා මේ සුකුම මේ සූක්ෂම සංඥාව අතුරුදහන් වෙලා ගුරුසු සංඥාවක් නැත්තම් හුස්ම ගැන මතක් වෙන්න ඉඩ තියෙනවා. එයාට ගුරුසුම තත්ත්ව හුස්ම ගැන නැත්නම් ආකාසානංචාද නෙනේ. යන්නුනාහන්න චේව චේතෙයං නැතබි සංකරෙයං. ඒ සමන් සැලසුම් නොකර ඉන්නවා නම් ඒකට උස් දරදරාගෙන ඒක ඉන්ටෝනි කියලා හිත හදා ගන්න නැති ඉන්නවනම් හොඳයි කියලා හිතෙනවා. ඒ නිසා නච චේතේති නච අභිසංකරෝති. එයා චේතනා කරන්න ඇතින්දි සැලසුම් සහගත කරන්නේ. අර අර කල්‍යාණ මිත්‍රිකෙ උත්තිතට යන්න පුළුවන් නම් හොඳ රල්ලාගෙන. ඒ ආචාම් මහ බුවා ඥාන සම්පන්නෝ කියපු. තස්ස අචේතේතු අනබිසංකරන්තු චේතනාවෙන් හසුරුවා නොගෙන ඉන්නකොට ඉන්න නිසා සැලසුම් සහගතව අහවල් දේ තියාගන්න ඕන මේ දේ අයින් කරන්න ඕන කියලා ඕ හිතන්නේ නැති නිසා තාචේව සංඥා නිරුද්ධಂತಿ ඒ සංඥාවල් නිරුද්ධ වෙලා අතුරුදහන් වෙලා අඤ්ඤාච ඕලාරිකා සංඥාන උපජ්ජanti අනිත් ඊට පහළ තත්තේ ඉන සංඥාවල්වත් තියාගන්න. ඒවත් අතුරු ඉපදෙන්න. සෝ වචනේ හොඳයි බුදුහාමුදුරන්ගේ. සෝ ඒ ඇත්ත එතකොට ඔන්න හොඳ වචනේ නේද? නිරෝධං නිරෝධය කියන්නේ පුසති අද්දක් එක්ස්පීරියන්ස් කරනවා පූර්ණ හිස් බවයි අර යම්කින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ ඒකෙම කෙලවර ඒතකොට. නිරෝධය අත්දකින්නය. ඒ වචනේ ඉගෙන ගන්න. සෝ නිරෝධං පුසති. අර නිවන් දකින්නවා කියලා හෙළබසින් කියන වචන වෙනුවට ඒක ගාව ගන්නත් අනිත්‍යයට කියලා දෙන්න නෙවෙයි ගැඹුරු මනසට ඇතුල් කරගන්නත් ඒ ආධ්‍යාත්මික ඩික්ෂනරියට මේක ඇතුල් කරගන්න. සෝ නිරෝධම් පුසති කියන එක. සෝ කියනකොට එයා දාන්න එපා මම කියන්නේ. මේ තමන් ඉන්නේ එක්කනා කියලා. ඒවං කෝ පොට්ටපාද පොට්ටපාද මෙන්න මේ විදිහට අනුපුබ්බ අභිසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti හෝති. අර පසුගිය සතිය ගැන ප්‍රශ්නයක් ඇහුවා. අපි මෙතේ මේ දක්වයි කල්ද මේක මේ කියනවා. අනුපුබ්බ අභිසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti හෝති. මෙන්න මේ විදිහටයි ක්‍රමානුකූලව ලබන ඉහළම නිරෝධ සම්පජාන සමාපත්තියට සම්පජාන කියන්නේ තෙන්දී සතිමත්ත්ව තියෙන තත්වයක් ඒ සම්පජාන සති පූර්ණ බවට ඇවිල්ලා සංඥාමි නිරෝධය අත්දකින්නේ විදියටයි එය බොහොම සතිමත්වයක දකින්නේ සම්පජානය එතෙන්ටම ගිහින් තියෙනවා මට ඉතින් සම්පජානය පටන් ගත්තේ අත හෙලවිල්ල කය හෙලවිල්ල සිවුරු ඇඳෙල්ල, කලිසම් ඇඳෙල්ල, සපත්තු දැමීම වගේ කටයුතු වලදී සම්පජානයේ එහාට යන එක අපි අපේ කල්යාණ මිතුරේනේ බොහෝ හොඳට කතා කරන සම්පජානය කියන එක මේ දක්වා එනවා එතකොට. ඒ නිසා සම්පජානකාරී කියන එක alertness එක හොඳ දෙයක් වෙන්නේ ඒක. මේ අනුපුබ්බ නිරෝධ අනුපුබ්බ අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපත්තියන. එතකොට අපි ධර්ම කල්යාණ මිත්‍රයන් හැටියට අපි හිතා ගන්න ඕනේ සම්පජානකාරීත්වයේ මේ දක්වා දිග්ගැස්සලා දිග්ගැස්සලා ආලෝකවත් වෙවි යන හැටි. ඒක තමයි කියන්නේ අபிසඤ්ඤා නිරෝධ සමාපත්ත ultimate cessation of perception කියේ එක. ඒක බුදුහාම හොඳ එකක් අහන පොට්ටපාදකින්. ඒ ගෞරවනීය මිත්‍රේ. තංකින් මඤ්ඤසී ඔයා හිතන්නේ කොහොමද පොට්ටපාද? මොකද මේ බුදුහාඳුර කෙනෙකු ළඟට යන්නේ කතා කරන්න. එහෙම මේ බුදු කතාගතරගේ කාලය මිඩංගු කරන්නේ නමුත් පොට්ටපාද ඇත්ත ළඟට ගියා. අපිනුත් ඒ ඊතෝ පුබ්බේ ඒව රූප අනුපුබ්බ අபிසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti සුත පුබ්බා. මේ වචනේ ආච්චන අනුපුබ්බ ක්‍රමානුකූල ස්ටෙප් බයි ස්ටෙප් දක්පින අபிසඤ්ඤා නිරෝධේ කියන්නේ ගැඹුරුම සංඥා නිරෝධයක්. පිළිබඳව සම්පජාන සමාපත් ඒකේට ඒ ඒ සම්පජාන සමාපත් සම්පජානව යන ඒ සමාපත්තියක් ගැන මීට කලින් අහලා තියෙනවාද? සුතපු බහලා තියෙනවද මීට පෙර? ඒක මතකිට අන්තර තථාගතවරයෙන්ගෙන් තොර වේක හෙන්න විදියක් නෑ. ඒක ඇහෙන්න විදියක් නොහේතම් බන්තේ එහෙම කවදාත් අහලා නැහැ භාග්‍යතුන් වහන්සේ කියනවා. ඊවං කොහම් බන්තේ භගවතු වාසිතං ආජානි භාග්‍යතුන් වහන්සේ මේ කියපු දේ මට මෙච්චරයි තේරෙන්නේ. අච්චර වශයෙන් නම් තේරෙනවා කියලා එයා කියන අර සකසඤ්ඤී වෙනවා. ඒකේ සංඥාව අයින් කරලා කියලා මම කලින් කියපු ටික මම එක අයින් කරනවා කිව්වේ කොහොමද කියලා සෝ අමු තතු අමුත් තතු අමුත් ඒ එතනින් මෙතෙන්ට එතනින් මෙතෙන්ට ඇවිල්ලා අනු ක්‍රමානුකූලව සංඥාගම් පුසුති. මේ පොට්ටපාද කියනවා මේ වෙච්ච දේ බුදුහාර කියපු ටිකේ දැනන් දන්නවා කියලා. ඒ ටික මිනම් මතකයි කියලා පොට්ටපාද ඒ බුදුහාර කියපු ටික ඒ විදිහටම කියනවා. හොඳට අහගෙන ඉන්න ඇති අතට. බුදුහාම කියන ඒවම් පොට්ටපාදයකේ විදියයි. තව අපිට පුළුවන් එතනින් නතර කරන්නත් සාකච්ඡා කරන්නත් මේක ගැඹුරුයි කියලා අයින් කරන්න එපා මේ අපි අපිටම ඇතුළට වී ඇතුල් වීමක් කියලා මතේ තියෙන්න ඕන ඒක අපේ අපේ මනසක් කොයිතරම් ගැඹුරු කරගන්න පුළුවන්ද කියලා බුදුහාර කියන්නේ. එනිසා තථාගත ගෞරවය වැඩි වෙනවා. තථාගතයන් වහන්සේට ගෞරවයේ උන්වහන්සේගේ ගැඹුරු බව තේරෙනවා මෙයා කියනකොට. අපට සමහරට වචන විතරක් වෙන්නත් ඉඩ තියෙන එකට කවන්නේ. තවරුදු මිලියන 30 ලක්ෂකින් හරි පිපෙන්න ඉඩ තියෙනවනේ ඒකින්ද ලොකු මලක් වෙලාම පිපෙන්න හරි ලොකු ඉරක් වෙලා පා යන්න හරි ඕනකමක් තියෙනවා නම් ගෙන ගන්න. සම්මා සම්බුදු සරණයි. හොඳයි නැවතත් කල්ලාන මිතුතුනේ අවස්ථාව තියෙනවා සාකච්ඡාවට එකතු වෙන්න. අදිසි මාත්මයා ඔබතුමාගේ සතියේදී මතක ප්‍රශ්නයක් මම හිතන්නේ පිළිතුරු සාකච්ඡා වුණා ඒ පිළිබඳව ඔබතුමාට පුළුවන් දේවල් එකතු කරන්න. අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව කතා කරමු. තේරුවන් සන්නයි සිළු දෙනාටම ඇත්තම එතන වෙනත් ආකාරයකින් තමයි ප්‍රශ්නේ ගැටලුවක් ඉදිරිපත් කරන්න සූදානම් වුණේ නමුත් ඇත්තටම මේ පොට්ටපාද සූත්‍රය සුරෙන් ගන්නකොට ඒ ප්‍රශ්නෙට විසඳුම එතන තියෙනවා මූලික වශයෙන් අපි සරල වශයෙන් නැවතත් පොට්ටපාද සූත්‍රය තුලින් පැහැදිලි කරලා දෙන්නේ මේ සංඥාව කියන එක ප්‍රගුණ කිරීම පුහුණු කිරීම තුළින් සංඥාවෙන් මිදෙන්න පුළුවන් කියන අර්ථයමද කියලා මට නැවත තේරුම් කරගන්න ඒක ස්ථිර කරගන්න දැනගන්න කැමති තිරුවන් සරණයි. තිරුවන් සරණයි අපි මේ ප්‍රශ්නේ තව කාලකදී අදහසකුත් අරගමු. ඒක සත්‍යතුමාට පුළුවන් අපිට තව පැහැදිලි කරන්න. සේන මාත්‍යා ඔබතුමා එකඟ වෙනවද පද්මශ්‍රී මහත්මයා ප්‍රකාශ කරන දේ සමග? තෙරුවන් සරණයි මගේ දැනුම නම් බොහොම කෙටියෙන් මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න මට කොහෙද හැකියාවක් නැහැ. අද දැන් අද දවස් පුරාම සාකච්ඡා කරපු දේවල් තුලින් ඒ ඒ හා සමාන අර්ථයක් දෙන්න බලන්න. ඒ මං ඒ කියන්නේ අහපු දේවල් වලින් අනුව නම් ඒ ඒ මට තේරුනේ නම් මේ එක එක දෙයක් නිරෝධ කළ කියන්නේ එකක් තිස්සිතේ තියෙන ඒ ආකාශ සංඥායතන ආකා සංඥායතන ඒ විදිහේම එක එක තියෙන දේවල් අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා ඒවැය තියෙන දේවල් අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා දියුණු වෙන එකයි තියෙන්නේ. ඉතින් මේ සංඥාව කියන එකත් ඒක නරක දෙයක්ද හොඳ දෙයක්ද කියන එක මට තේරෙන්නේ නැහැ. ඉතින් මේ මේ අදහසයි මට තේරුනේ නම් දැන් මුලදී පටන් ගන්නකොට කරන්නේ ඔය ක්‍රියාවම තමයි ආශාස ප්‍රාශාස දිහා බලාගෙන මුලදී පටන් ගත්ත වෙලාවේදී කරන්නේ ඒ තියෙන ලොකු තියෙන මේ දේවල් අයින් කර කර මේ අභිචා ව්‍යාපාද කියලා ඊතර කියන්නේ ඉතින් ලොකු දේවල් අයින් කර කර ගිහිල්ලා මේ තාම සියුම් වෙන තත්යකටයි මේ බුදුහාමුදුර මේ විස්තර කරලා දෙන්නේ කියලා මට තේරෙන්න දැන් ඒ ක්‍රමයම තමයි ඉතින් සියුම් දේවලුත් සියුම් දේවලුත් අයින් කරගෙන අයින් කරනවා කියන අයින් වෙවි යනවා මේක පුරුදු වෙනකොට අයින් වෙවි ගිහිල්ලා තමයි මේ தත්තට එන්නේ මේ සංඥාව නිරෝධ වෙන්න වයි කියන එක හිතන්න පුළුවන් නමුත් මට නම් ඒක ගැන තින් විස්තරයක් කියන්න තරම් තේරුමක් නැහැ. නමුත් එක දෙයක් මට ඉතින් තේරෙන්නේ මේ බුදුහාමුදුරුවෝ මේක කියලා තියෙන බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කිසි දෙයක් අනවශ්‍ය දෙයක් කියලා නෑ කියලාද හැම එකක්ම හැම කියමනක්ම ඉතාමත්ම වැදගත් කියලා මං හිතෙන අපි කිසිම කෙනෙකුට ඒත් සමාන කියමන් කියන්න බැරි නිසා ඉතින් මේකත් ඉතා හොඳ දෙයක් මට බැරි වුණාට මං කවදා හරි ඉගෙන ගන්න යුතුයි කියන හැඟීම විතරයි මට තියෙන තේරුම් ගන්න. තේරුම් ගන්න සෙනවාක් නේ වෙනත් කෙනෙකුට එකතු වෙන්න පුළුවන්. මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? දැන් පොඩි මං බොහොම කෙටි ප්‍රශ්නයක්. එහෙමයි. මේ මට තාම ටිකක් මේ මම ඇත්තටම මගේ මේ දැනුම බොහොම මේ බොහොම සීමිතයි. ඉතින් මම කියනවා ඔක්කොම සමහර වෙලාවට මට පැටලිලත් ඇති. මම මට නිකන් හිතෙනවා මේ ඇත්තටම මේ ධාන වලට වඩා සංඥා ගැන කියලා මේ මේ සූත්‍රය කියවෙන්නේ හරියටන්නේ. ධාන කිව්වහම ධානාට නෙමෙයි ඇත්තටම ඒ ඒ කියන්නේ ඒ ඇතිවන සංඥා ගැන. එහෙම එහෙම තේරුම් ගත්තොත් හරිද වැරදිද කියලා දන්නේ නැහැ. දැන් අපි කතා කරලා බලමු නේද? අපි මේ මං හිතන්නේ සත්‍යතුමාට යොමු අද පොඩ්ඩක් සත්‍යතුමාට පරක් වෙලා පටන් ගන්න තියෙන උතුමාගේ අවශ්‍යය තියෙනවා නම් පොඩ්ඩක් කමන්න නැද්ද විනාඩි 15ක් විතර කතා කරලා 15ක් ඔව් එහෙමයි. හොඳයි. ඒ වුණා සත්‍යතුමාට යොමු වෙන මොහොතකට කලින් මම කෙටියෙන් ජයන්ත මහත්තයාට දුණ මහත්තයාට යොමු වෙනවා මේ ඒ විතුමියගේ ප්‍රශ්නෙටත් පිළිතුරක් අදහසක් ඉදිරිපත් කරනවා දෙන්න. ඊට පස්සේ සත්‍යතුමාට යොමු වෙමු ඒක ගැන කතා ගන්න. මොකද සංඥාව පැහැදිලිමක් කියන්නේ අපි පැහැදිලි කරගත්තු දෙයක් කියලා හිතනවා ඒක. දැන් සර්වන් සර්මයි දවස් අස්මන් ඔව් මෙතන මේ සූත්‍රයේදී අපි අපිට පැහැදිලි කරගත්තේ අපි මෙතනදී එක සංඥාවකින් තවත් සංඥාවකට මාරු වෙන ආකාරයක් අර සෝ තතෝ අමුත්‍රෝ අමුත්‍ර තතෝ අමුත්‍ර කියලා කියන්නේ ඒක එක එක සියුම් වෙවි සියුම් වෙවි යන සංඥාවක් ගැනම තමයි එතන සඳහන් වෙන්නේ. ඒ සියුම් වෙන සංඥාව කියන එකක් ගැන අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ අර විදිහේ ඒ ධ්‍යාන අවස්ථාවේදී පමණයි. ඒ ධ්‍යානයකට සමවැදීමක් එමත්ත සිත ඒ මට්ටමට ගෙන ඒමෙන් තමයි ඒ සිතකයි සංඥාව උපදින්නේ. ඒකින්ද අපි ඒ සිත අයින් කරලා සංඥාව ගැන කතා කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන එකයි තේරෙන්නේ. එතකොට මේ එක එක අවස්ථාවල් ස්ටේජස් ගත්තාම අපි සාමාන්‍ය කතා කරන රත් සමාපatti කියලා කියනවා. ඒක දැන් මෙතෙන්දි කතා කරේ රූපී ධ්‍යාන මට්ටමේදී තියෙන සංඥාවට වඩා අරූපී ධ්‍යාන මට්ටමේදී ආකාසානංචායතන ඒකේ තියෙන සංඥාවට වඩා සුකුමයි විඥානංචායතනයේදී තියෙන සංඥාව විඥානංචායතනයේදී තියෙන සංඥාවට වඩා සුකුමයි ආකින්චඤ්ඤායතනයේදී ඇති සංඥාව ඊටත් වඩා සුකුමයි නේව සංඥා නා සංඥා ආයතනයේදී ඇති වෙන සංඥාව. එතකොට මම හිතන්නේ ඉදිරියේදී කතා කරන්න අපිට ඉතුරු වෙලා තියෙන්නේ නිරෝධ සමාපත්තියේදී නිරෝධ සමාපත්තිය කියන තැනදී මතු කරලා දෙන්නේ එතන සිත නැවතීම කියන්නේ සංඥාවක් ඇති වෙන්නවත් සිතක් පහළ නොවීමක් ගැන තමයි එතනදී මම දන්න තරමින් කතා කරන්නේ. එතකොට එතනට ගියාම තමයි සම්පූර්ණයෙන්ම සංඥාව කියන එකේ හට නොගැනීමක් ඇති වෙන්නේ. එතකොට Nirodhe කියලා කියන තැනදී මේ හැම තැනදීම මේ Nirodha කියන තැනදී ඇතිවීමක් හට ගැනීමක් දකිනවා නම් තමයි Nirodhaයක් දකින්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් Nirodhayම කියන එක නැතිවීමම නාස්තික භාවයම නැත්නම් නැතිවීම කියන එක නෙවෙයි අර ඇති වෙන දේ කෙරෙහි නැති වෙන බව දැනගෙන ඇති කරගන්නා ප්‍රත්‍යක්ෂ භාවයක් තමයි ඒකට නිරෝධය කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ සංඥාව දැන් අපි උදාහරණයක් හරියට ගත්තොත් අරහත් සිතක් ගත්තොත් ඒ අරහත් සිතේ සංඥාව කියන එක ඇති වෙනවානේ. අපි දන්නවා සංඥාව කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ හැම සිතකම සංඥාවක් ඇති වෙනවා. ඒක සිතක් උපදිනවා නම් සංඥාව කියනවාමයි. එතකොට සංඥාව තිබුණාට රහතන් වහන්සේගේ ඒ සත්‍යය යටතේ කියන්නේ ඇලීම් ගැටීම් ස්වરૂපයක් නැතුව ඒ ඇති වෙන බවත් නැති වෙන බවත් දැනගෙන ඒක නිරෝධ වෙන බව දැනගෙන ඒ කෙරෙහි ඇලෙන්නේ නැතුව, ඒ කියන්නේ ඒකට හේතු වෙන්නේ. ඒ සංඥාව අගය කරන්නේ නැතුව ඒක ඇතිවීමක් නැතිවීමක් හැටියට ධර්මතාවයක් හැටියට දැකීම තමයි එතන සිද්ධ වෙන්නේ කියන එක තමයි දැනට තේරෙන්නේ. පෙරවන් සර්ණයි. ඔව් ගුණවත්ය. පෙරවන් සර්ණයි ඒකේදී මම උත්සාහ කරලා තරන්නම් මේ ස්කන්ධවල පහළ වීමක් කොහොමද ඔතන සඳහන් වෙන්නේ සංඥාව කියන එක පහළ වෙන නම් ඔය දැන් ඔය මූලික මට්ටමේ ඉඳන් ස්කන්ධය පහළම පහළ වෙනකොට තියෙන සංඥාවල් කතා කරන් ඇවිල්ලා අර මේ මම හිතන්නේ ධම්මහදේ ගංගේ ගැනත සරිතුම ප්‍රකාශ කරා ඒ එනකොට ආයේ අරූප මට්ටමේ එනකොට ඒ රූප தත්ත්වේ එනකොටත් ඒ සංඥාවල් ගැන දමහදේ මේ ඒ தත්වයන් ගැන කියලා තියෙනවා ආයතන කියක් තියෙනවාද ඒ ආයතන වල අඩුවීමක් තියෙනවා ස්පර්ශවල හත් ආකාරයෙන් කියන ස්පර්ශය එක ස්පර්ශයක් හැටියට එන අවස්ථාවක් හැටියට තමයි එන්නේ අරූප ලෝකයට එනකොට එතකොට ඒතනත් නාමස්කන්ධ හතරම තියෙනවා මම හිතන්නේ සතිතුම පැහැදිලි කරා කලින් සූත්‍රයකට තියෙනවා කියන එක කොහොමද ඒ සාරිපුත්‍ර හාමුදුරුවෝ ඒක විදර්ශනා කරේ කියන එක. එතනත් ඒ නාමස්කන්ධ හතරම තියෙනවා. කියන්නේ විඥාන සංඥා වේදනා සංස්කාර කියන ඒ නාමස්කන්ධ හතරම රූපස්කන්ධය සම්බන්ධයෙන් නැහැ. හැබැයි ඕක අපි පටන් ගන්නකොට රූපස්කන්ධයේ පටන් අරගෙන පංචස්කන්ධයෙන් පටන් අරගෙන එන ආකාරය තමයි පැහැදිලි කරන්නේ මේ පංචෝකාර භවය කියනවා. ඒ ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ කියලා මට මගේ අදහස. ඉතින් ඒක මේ හරියට නම් ඒකේ මේ එක එක අවස්ථාවන් වල හැටියට ඒ ආයතන වල හට ගැනීම වෙනස් වෙනවා කියන එක තමයි තේරෙන්නේ. ඒකේ හතර නාමස්කන්ධයන්ගෙන් හට ගැනීම කියනවා කියන එක තමයි ඒ හිත අත ගන්නකොට සංඥාව ගැන විතරක් නෙමෙයි. එතන විඥානය විතරක් නෙමෙයි. එතන වේදනාවකුත් තියෙනවා. සංස්කාර වගේකුත් තියෙනවා කියන එකත් එකතු කරන්න කැමතියි. අපි සරිතුමාගේ මේ වහම් දෙන්න. හොඳයි, තේරුවන් සරණයි. අපි එන ඉතම ගෞරවයෙන් සත්‍යත්වයට යමු. ඒ සියලුම කාරණා මම හිතන්නේ පද්මශ්‍රී මාත්‍යාගෙන් අපි පටන් ගත්තේ ආන්න ඉතිමත් ප්‍රශ්නයක් ඇහුවා මේ ඒ සියලුම දේවල් එකතු කරලා සත්‍යත්වයට යමු වෙන සත්‍යත්වනවා. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. අපි එක එක අපි කවුරු කවුරුත් අහන ක්‍රම තියෙනවා ඒ ක්‍රමයට තමයි අපට තේරෙන්නේ ඒකින්ද එකක්වත් හරි නිවැරදි බලන ක්‍රම මේ සූත්‍රයේ අර කල්යාණ මිත්‍රයේ සඳහන් කළ හැටියට ඇත්තෙන්ම සංඥාව ගැනයි කතා කරන්නේ. මේ සංඥාව දැන් ඊගෙන තමයි කල්යාණ මිත්‍රත්කාර සංඥාවක් ඒකෙන් කියන්නේ සික්ඛායේ ඒකා සංඥා උප්පජ්ජති. පුරුදු කළාම පුරුදු කිරීම පදනම් කරගෙන එක සංඥාවක් මතුවෙල එනවා. ඒ සංඥා මතුවෙල එනකොට කලින් කලින් සංඥාව අතුරුදහන් වෙනවා. ධ්‍යාන හතරේදී සහ මේ ආයතන හතරේදී හතරම කියවෙන්න අන්තිම එක ගැන එනකොට ඊතරම් නේව සංඥා නාසඤ්ඤා නිසා ඉගෙන කතා කරන්න බෑ. මොකද එතන සංඥාවක් ඇති නැති තත්ත්වේ නිසා බුදුහාම කියන්නේ සංඥාග්ගයට එනවා. ඒ සංඥාග්ගේ ඉඳගෙන එයා අර සක සංඤී තත්වයට එනවා. හැබැයි තෙන්දි නම් විපස්සනා නිරෝධ නිරෝධය කියන වචන වලින් එක යන්න වෙනවා ඒකට. ඒ නැත්නම් ගිහිල් එහෙම නුනොත් එතන එතෙන්ට සම්බන්ධ වෙලම ඉන්න හදනවා. ඒක නිරෝධය කියලා හිතලා අපිවත් කියන ගන්න. තොට මේ සූත්‍රයේදී විශේෂයෙන් පොට්ටපාදතුමා බුදුහාමුදුර කියන්නේ මීට කලින් කලින් කලින් අතීත කාලෙක අර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ අபிසඤ්ඤා නිරෝධය ගැන කතා කළා කියලා. ඒ අபிසඤ්ඤා නිරෝධය ගැන කතා කරනකොට සමහර කිව්වා ඒක ඔහේ එනවා ඔහේ යනවා කියලා. බුදුහාමගේ එකහෙලාම ප්‍රතික්ෂේප කළා. සමහර කිව්වා මේක බලගත්ු දෙවියරු බලගත්ු ධානලාභීන් විසින් සිදු කරන්න පුළුවන් දේවල් කියලා බලපෑම් කරලා. ඒක බුදුහාමර එතෙන්දි කිව්වා කියාගෙන ඔක්කොම ඇවිල්ලා අර චූල සීල මජ්ජිම සීල මහා සීල ඉන්ද්‍රිය සංවර ඒ භෝජනේ මත්ඤ්‍යතා ඒවට ඇවිල්ලා ඊට පස්සේ කිව්වා විපස්සා ඔක්කොටම ලක ධාන වලට නැහැ. මේ ධා තෙන්දි උදාහර කියන අන්න මේ සංඥාවල් හැලෙන්නේ නැහැ. මොකද අර සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕන අපි. පොට්ටපාදතුමා ඇහුවේම සංඥාව කොහොමද කියන එක කතා කරයි කියලානේ. එතකොට එයා කිව්වනේ අනේ බුදුහාඳුර මෙතන හිටියානම් කොච්චර හොඳද කියලා හැමතිස්සෙම හිතුණායි කියලා. එතකොට එයා එයාගේ හිත තියෙනවානේ මේ මේ මිනිස්සු මේ කතා කරන්නේ මොන පොඩි දේවල්ද කියලා. එයා එයා එකයි බුදුහාන්ට ආදරේ කියලා කියන්නේ. පොට්ටපාදතුමාට මතක් වුණේ බුදුහාන්ට. ඉතින් බුදුහාන් ඊට පස්සේ යාට කියනවා මේ මෙහෙමයි ශික්ෂාවෙන් ඒක සංඥා ඇති වෙනවා ශික්ෂාවෙන් සංඥා සම්මාන ශික්ෂා කියලා කියන්නේ පුරුදු කළා. අපි හිතුව අපි භාවනා කරගෙන භාවනා කරගෙන ගියාම දහුඟා භාවනා කර නැත්තන්ට මේ අනිත් ආගෙන කරුණාවක් ඇති වෙනා මේ දවල් හීනත් එක්ක දඟලන ඇත්තු ගැන. නමුත් ඒකේ යාට සැබෑ తত্ত্বය. නමුත් අර කලින් භාවනා කරපු එකන ඒ වතුරු දහන් කරගෙන අමාරයි. යාට සත් යාට සතිය පිහිටුවා ගන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාස වල ඉතර බරපතල සුඛාපටිපදා හැටියට ඒ தત્ත්වය නම ඒක බුදුහාම කියන්නේ වෙල කියන්නේ මේ ධ්‍යාන හතරේදී සංඥාවල් ඇති වෙන හැටි. ඒතකොට අර කලින් ඒ කල්යාණ මිතුරු කිව්වා වගේම ඇත්තම විශේෂයෙන් කතා කරන්න මෙතෙන්දි සංඥාව ගැන. තව එහාටත් කතා කරන. තව මේ සූත්‍ර ඉවර නැහැ. තව එහාටත් මේ පොට්ටපාදට දාන්න දෙව අපිත් පොට්ටපාද තත්ත්වේ ඉඳලා හිතලා ගන්න ඕන. අපිත් ඒ පොට්ටපාදලාම තමයි කියලා. අපි සංඥාවට අහු වෙලා තියෙන හැටි. මේ මම සංඥාවට සංඥා උපාදානස්කන්ධයට අහු වෙලා තියෙන සංඥා උපාදානස්කන්ධයම තමයි නිත්‍ය භාවය මතු කරලා දෙන්නේ. මේක නිත්‍යයි කියලා හිතෙන්නේම ওই මෙමරිස් හින්ද මතකෙහින්ද සංඥාහින්ද. ඉතින් මතක තියාගන්න එක මොනදයි සංඥාවල් මොනතරම් අහේනියක් කරනවාද කියලා. එතකොට තව සංඥා තව එහාට සංඥාග්‍රයෙන් පස්සේ අනුපුබ්බ සංඥා නිරෝධය ගැන කතා කළා. තව බොහෝ කතා කරන මේ සූත්‍රයේ ඊට පස්සේ සංඥාව ආත්මයේ වශයෙන් ස්ථාවර තියෙන එකක් කියනවාද? ඒවත් ගැන කතා කරනවා. මොකද පොට්ටපාදී ඊට පස්සේ අහන එක තමයි මේ සංඥාවද මේ සත්‍යයකට තියෙන නිත්‍ය ආත්මය කියලා. නැත්නම් ආත්මය කියන එක සංඥාවෙන් තොරවද කියලා. කොහෙන් ආවේ ගිහිලා පංච උපාදාන එක්කන්ද අහු කරගන්න, අල්ලගන්න, බෙදන්න, කඩන්න. ඒක නිරෝධය දකින්න, උපාදේ දකින්න වෙනවාමයි. සමාවෙන්ට කරන්න කිව්වට එවනේ අපි කරමු. මේ ධර්ම සාකච්ඡා කවුරුස් වන්දනා නඩේ කියන මග පෙන්වන්න නෑ නඩේ ගුරාලා නෑ කවුරුත් ෆෙලෝ ට්‍රැවලර්ස්ලා එසත් උත්සාහ කරනවා මේ බුදුහාමුදුරු ගැන බුදුහාමුදුරු ගැන බුදුහාමුදුරන්ට අපි ආදරෙන් සම්බන්ධ වෙමු. ඒක තමයි අවශ්‍ය දේ. මා හිතනවා ඒ අවශ්‍ය දේ කතා කරා කියලා. එහෙම නැත්නම් යලිත් මතු කරගන්න ප්‍රශ්නේ බුදු සරණයි. සාදු සාදු සත්‍යත්වානි මම හිතන සත්‍යත්වානි අපි එහෙමනම් අද සාකච්ඡා යකට නිවා කරලා ලබන සතියේදී නැවත එකතු වෙමු පොට්ටපස්සෝ තීත්‍ර කොටස සමග සම්බන්ධ වෙන්න. එහෙනම් අපි ඔව් ඔව් මේ සත්‍යත්වානේ අපි හැමදාම ගල් දවසේදී මහා ධර්ම කන්දේ නැත්තා වහන් මුතුමඩ වෙන්න අද සාකච්ඡා නිවාකින් සදා. ද සම්මා සම්බුදු සරණයි ඔබතුමාගේ පැමිණීමත් බොහොම පුණ්‍යවන්ත දෙයක් කියලා හිතනවා. මේ ඒ අලුතෙන් සම්බන්ධ වෙන කල්යාණ මිත්‍රයන් මිතුරියන් බය වෙන්න එපා මේ වචනවලට. ඒ ඇත්ත අපිට වඩා දන්නවා කියලා හිතන්නත් එපා. එහෙම නැතු එන්නේ මේකට එන්නෙම මොකක් හරි ඔය මනෝ නිසා නෙවෙයි ඔය ඇතුළ විඥානයේ කැරකෙන සත්‍යාබෝධය පිළිබඳ ඉව වැටිල්ලක් නින්ද මේ සම්බන්ධ වෙන්නේ ඒකෙහිඳ ඒ ගැන සතුටු වෙන්නට කවුරුත් බලමු තථාගතයන් වහන්සේට තවත් ලං වෙන්න නැත්නම් Tamanට ලං වෙන්නට පාදානස්කන්ධම තමා තේරුම් ගන්න තියෙන ඉතින් අපි ශීලවන්ත භාවයට නැඹුරු වෙය යුතුයි හිත උදව් කරන ඉන්ද්‍රිය සංවරය අත්‍යවශ්‍යයි කතා කරන්නාටත් එක්කමයි මේ කියාගන්නේ මේ මාර්ගයට අවතීර්ණ වෙන්න වෙනවා අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි පිරිසිදු සිතින් කියන දැහැමි පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමේ ඉඩකඩ වැඩි. නිසා හොඳ පැතුම් රසක් හොඳ අදිෂ්ඨාන කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සුර දරා පෝෂණය කළ ඒ මෑණියන් කායිකගේ සංසාර ගමන සූපත් වේවා. පියානන්ද යහ පරමු යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් ශාරීරික නිරෝගී භාවය ලැබේවා. මානසික නිරෝගී භාවයද ලැබේවා. සසර වසනතුරු උදාර ගති පැවතුම් ඇති මිත්‍රයන් උදාර ගති පැවතුම් ඇති මිතුරියන් පමණක්ම ඇසුරට ලැබේවා. සුගති සම්පත් මෙහිමවා අපේ සිත්වල ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි හා ප්‍රඥා ක්‍රමෙන් මොහු කරා ගොස් අපේ ශ්‍රේසන්හා තවත් අප්‍රමාණ ප්‍රජාවකට निराமிස ආධ්‍යාත්මික මෙහෙයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි ගැඹුරු මනසින් අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු උතුම් සත්‍ය අවබෝධ කරුණු කියලා දෙන තථාගතයන් වහන්සේට යසිරිමත් මහෝත්සමයන් වහන්සේට নমස්කාර වේවා ඒ වගේම පූජනීය උත්තමයන්ට උත්තමාවියන්ටද নমස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍යං වුණාට අප්‍රමාණ පිං බුදු සරණයි. බුදු සරණයි. සාදු සාදු සාදු